අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාවලියේ තවත් අංකයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුප දෙනාය ධර්ම දේශනාවට tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ච වේදනා කායා වේදිතබ්බාති ඉති කෝපනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනාති ච වේදනා කායා වේදිතබ්බාති इति අන්තං වුත්තං ඉද මේතං පටිච්ච වුත්තං ඉදං පංචමං චක්ඛං දීති අවසර ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ චචක්ක සූත්‍රයේ සර්වඥ දේශිත උද්දේශ නිर्देश ක්‍රමයේ අනුව උද්දේශ වශයෙන් කයේ වහයක් තියෙන බවත් නැත්නම් පුද්ගලයේ කියලා කියන්නේ මේ හය වරක් හය බවත් ඊට පස්සේ මේ එක එක හයේ කොටාස මෙවයි මෙවයි කියලා නිर्देश වශයෙන් ඉදිරිපත් කරන අවස්ථාවේ තමයි ගත කරේ අපි හතරවෙනි චක්ඛේ වශයෙන් නැත්නම් හතරවෙනි හයේ කොටාසේ වශයෙන් අවසාන වසාට ඉදපත් කරගත්තේ මේ ස්පර්ශය සිද්ධ වෙන හැටි. ඒ ස්පර්ශය සඳහා කලින් පෙළ ගැසීමක් අවශ්‍යයි. ඒ ඒ ආයතනයට ඒ ඒ අරමුණු ගොදුරු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ආපాతගත වෙන්න ඕනේ. එහෙම නැත්නම් මුලිච්ච වෙන්න ඕනේ. එනතම් මුණ ගැහෙන්න ඕන. ඒ මුණ ගැහෙන එක හැම ආයතනෙම හැම වෙලාවෙම සිදු වෙනවා. ඇහැට රූප මුණ ගැහිමින් පවතින අවදි මානසක් ඇති කෙනෙක්ගේ අවදිින් ඉන්න කෙනෙක්ගේ ඇස් හොඳට තියෙනවා නම් ආලෝකයේ තියෙනවා නම් අතරමැද බාධාවක් නැත්නම් ඇස් කෙරෙහි රූප ඒකට රූප සටහන් රූප සටහන් කියලා කියනවා වර්ණ సంతාන කියලා කියනවා වර්ණයක් හෝ සටහනක් ආකාරයෙන් තමයි රූප ගමන් කරන්නේ රූප තරංග. ඉතින් ඒක ගැටෙන්න ඕනේ. ඒ වගේම කම්බරේට සද්ද සද්ද තරංග සිනාසයට ගඳ සුවඳ දිවට රස කයට පහස සහ මනසට ධර්මතා කියන මේ හය නිතරම සංවේදීව අවදියෙන් ගත කරනවා. එතන ආයතන හයම දුවනවා. නමුත් ඒ ආයතන හයෙන් එන යෝජනා ඉෂ්ටිර කිරීමක් වෙන්නේ විඥාණය පහළ වෙන තන අනුවයි. එතකොට ඇහැටපත් රූපය නිසා විඥාණය හටගත්තොත් ඒ ක්‍රියාවලියේදී ඒ විඥාණයට චක්කු විඥාණය කියලා කියනවා. එතකොට ඒ පුද්ගලයා දකින්නෙක් පාටපත් වෙනවා. ඒ දකින රූපයට ඇලි බැඳී ගැනීම නැත්නම් මනාපමනා පහල කිරීම අනුව එයා ඉතින් කතන්දර ගොතනවා ප්‍රපංච කරනවා අත්විඳිනවා මතකයට මතක සටහන් යනවා ගොඩාක් වැඩ පටන් අර ගන්නවා ඒ විඥානයාගේ යෝජනා ඉස්තර කිරීමත් අනුව. ඒතර මේ විඥාණයට චක්කුංච පටිච්ච රූපේච කියලා ඇහැටපත් වෙච්ච රූපය ඒ යෝජනාවට ස්ථිරත්වයේ දෙන්න කටයුතු කරන වෙලාවේදී කනටපත් වෙච්ච ශබ්ද ගැන අනුකම්පා කරන්න වෙලාවක් නැහැ. නාසයටපත් වෙන ගඳ ගැන අනුකම්පා කරන්න වෙලාවක් නැහැ. දිවටපත් වෙන රස ගැන, කයටපත් වෙන පහස ගැන, මනසටපත් වෙන ධර්මතා ගැන අනුකම්පා කරන්න බෑ. නැත්තම් එක වෙලාවක විඥාණයට චක්කු විඥාණය වෙච්ච එක සෝත විඥානයක් වඩපත් වෙන්න බෑ. ගාන, ජීවා, කාය, මන කියන එකටපත් වෙන්න බෑ. මොකද එකවරකට එකයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අණුව ඇහැටපත් රූපය අණුව විඥාණයේ තෙන්න ගිහිල්ලා ඒක යෝජනා ඉස්තර කරලා ඒකට ආධාර උපකාර කළොත් ඒ විඥාණයට චක්කු විඥාණය කියලා කියනවා. ඉතින් මේ තුන මේ විදියටම දිගට පවතිනවා ඒ ඇහැටම ඒ රූපෙම විඥාණය විසින් යෝජනා ඉස්තර කරමින් දිගට දිගට යනවා ඒකට ඇහි ස්පර්ශය කියලා කියනවා. තින්න සංගති පස්සෝ එකට ගමන් කරනවා. ඉතින් ඒ ගමන් කරන දිගටම නාසයට දිව කනට නාසයට දිවට කයට මනසට ලැබෙන අරමුණු ඔක්කොම නිෂේධනය වෙනවා. ඔක්කොම ලොප් වෙනවා, වඳ වෙනවා, ලොඳ වෙනවා. ඒ වගේ කිසිම කෙලෙසයක්වත් මොනම දෙයක්වත් උපදින්නේ නැහැ. මෙන්න මේ විදිහට රජවාසලක තියෙන වාහල්කඩ 6කින් එකවරකට එක අමුත්‍යෙකුට රජුරු හම්බෙන්න ඉඩ දෙනවා වගේ කොයි කෙනාටද ඉඩ දෙන්නේ කියන එක විනිශ්චය කරන චේතනා චෛතසිකය ඒක නිසා ඒ චේතනා චෛතසිකයට පොතේ භාෂාවෙන් සංස්කාර කියන වචනේ සඳහන් කරනවා ඒ නිසා සංඛාරපච්ච විඥානං කියලා තමයි මේ පූර්වක සඳහන් කරලා තියෙන්නේ සංස්කාර තමයි විඥානයේ koi කෙනාට koi කෙනාගේ යෝජනා විස්තර කරනවාද කියලා කියන්නේ. ඒ නිසා මේ සංස්කාර විඥානයේ දරුවෙක් වුණාට විඥාන විෂයෙහි අධිකාරී ශක්තියක් පවත්වනවා. ඒ අධිකාරී ශක්තිය විඥානයේ මේ සංස්කාර koi එකටද ඉඩ දෙන්නේ කියන අධිකාරී ශක්තියට ආසන්න කාරණාව පදට්ටානේ වෙන තියෙන අවිද්‍යාව. අවිද්‍යාවෙන් තමයි තෝරන්නේ වැඩිම කාමයේ උපේන, වැඩිම මාන්නේ උපේන, වැඩිම සක්කාය දිට්ඨිය උපේන, තණ්හා මාන දිට්ඨිය උපේන එක තමයි අරමුණු හයෙන් වැඩිම කෙලස් උපදෝණ එක තමයි අවිද්‍යාව තෝරන්නේ. ඒක බොහොම ඕජාව සහිතයි මන බඳන සුළුයි මත් කරවන සුළුයි පමාවටපත් කරන සුළුයි ඒ විඤ්ඤා සංස්කාර විසින් සකස් කරනවා කියලා කියන්නේ මේ හයක් එනකොට එකක් අරගෙන ඉතුරු පහින් කිරීමට සකස් කිරීමක් කියලා කියනවා. නැත්තම් පෙරණයක්, වර්ණාවශෝෂණයක්, උකහා ගැනීමක් සිදු කරනවා. ඒ කෙරුවට පස්සේ තමයි විඥාණයට හම්බ වෙන්නේ ඒ සංස්කාර විසින් ඉදිරිපත් කරන ලද අමුත්ත නැත්නම් සංස්කාර විසින් ඉදිරිපත් කරන ලද ඒ යෝජනාව විඥානෙත් එක්ක මුලිච්ච වෙච්ච ගමන් ස්ථාවර වෙනවා. ඒ නිසා අවිද්‍යාව ඇති තාක්කල් මේ සංස්කාර මේ 6 දිනක් ඉදිරි පිටට පැත්තලා තේරීමේ කෘත්‍ය කරනවා. ඒක සකස් කිරීමේ කෘත්‍යයක්. ඒ කෘත්‍යයට යටතේ තමයි විඥානේ වැඩ කරන්නේ. ඒ නිසා විඥාණයට කවදාකවත් සදාචාරාත්මක වගවීමක් කරන්න බෑ. සදාචාරාත්මක වගවීම පිළිබඳව විඥානේ වග වෙන්න උත්සාහ කරත් අපි සංස්කාර අතින් තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සංස්කාර පිළිබඳව පාලනයක්, සංස්කාර පිළිබඳව හික්මීමක්, සංස්කාර පිළිබඳව ශික්ෂණයක්, සංස්කාර පිළිබඳව බයලජ්ජාවක් නැති කෙනාට හිතට යාගේ හිතට යාගේ විඥාණයට මොන්නම විදිහකට වග වෙන්න බෑ Taman ඊගාට මොන කරයිද කියලා. ඒ කරන දේ පිස්සුවදිච්ච රිලෙවෙක් පිස්සුවෙන්චි වඳුරෙක් මේ අතේ ඉඳලා කොයි අතට පණීද කියලා ඌට හිතා ගන්න බෑ. හැබැයි ඒක පැත්තකින් හිතන්න පුළුවන් පෘ탁ජනයා නම් පණින්නෙම වැඩි තණ්හා, වැඩි මානෙ, වැඩි දිත්‍ය ඇති තැනට. දැන් කවුරු හරි සුතවත් ආර්ය ශාවකෙක් මෙන්න මෙහෙමයි මේ කටයුත්ත වෙන්නේ. ඒ නිසා අශික්ෂිත මනස කියලා කියන්නේ මන නොමනාකොට පිහිට වූ මනස කියලා කියන්නේ හික්මීමක් නැති මනස කියලා කියන්නේ ශීලයක් නැති මනස කියලා කියන්නේ වැඩිම ඕජාව තියෙන දැනට අදිනවා ඒකේ ආය කාටවත් විනිශ්චය කරන්න ඉඩක් නැහැ මුල් යනකොට යන්නේ පොළොව යට වැඩිම ඕජාව තියෙන දිහාවට වැඩිම සීරාව තියෙන දිහාට ඒ නිසා මුල් වල හැඩේ බැලුවොත් කවදාකවත් කිලින් ගමන් කරන්නේ මුල් හැමදාම වක්‍රව චක්‍රව තමයි යන්නේ නිසා සංස්කාර අන්තිම සංකරයි එයා එනේන හයෙන් වඩාම තෘෂ්ණා ජනක මාන ජනක සක්කාය දිට්ඨි සහිත දේ තෝරලා දෙනවා. තෝරපු කාම විඥානයේ તો විඥානයේ නෑ ඊට පස්සේ ඒක වෙනස් කිරීමේ අධිකාරී ශක්තිය. ඒ නිසා විඥානය සංස්කාර සෝචකීකරු ගෝලයක් වගේ අර දැකපු දේ රස වින්දනය කරනවා. ඒ ලැබිච්ච දේ වැඩියම තෘෂ්ණා කරෝමි, වැඩියම මාන්නේ වඩමි, වැඩියම සක්කාය දිට්ඨිය ඇති මේ කටයුතු කරනවා. කෙරුවට පස්සේ ආයේ වෙලාවේ වැඩිම මෝජාව දෙන්නේ රූප බැලීමෙන් නම් එයා රූප බලන්නේ පාටපත් වෙනවා. වැඩිම Tamanට තණ්හාමාන දිට්ඨි උපදවන්නේ සද්ද හිල්ලෙන් නම් රූප බැලීම ආකමකා දමලා සද්දයිමක් පාටපත් වෙලා එයා අසන්නෙක් පාටපත් වෙනවා. මේ දෙකට වැඩිය නාසයෙන් වැඩි රසවින්දනයක් ඕජාවක් සීරාවක් ලැබෙනවනම් ඇහ කන පැත්තක තියේදී නාසයට හිත යනවා නැත්නම් දිවට හිත යනවා නැත්නම් කයට හිත යනවා නැත්නම් පහසට හිත යනවා ඉතින් මේකේදී ක්ෂීරපයි සත්‍යයගේ වැඩියෙන්ම කෙලෙස් උපදවන තැන නැත්නම් වැඩිම සංවේදීන තමයි ඇහැ ඉතින් ඒ නිසා යා ඇහැ උදම තියාගෙන ඒකෙන් තමයි තමන්ගේ අරසාව ආහාර සෙවීම ඒ වගේම ලිංගික විෂභාග කෙනා තෝරාගන්න එක ඒ කටයුතු ඔක්කොටම ඇහැ මුල් කරගෙන තමයි කටයුතු කරන්නේ. ඒක වැඩියෙන්ම කෙලෙස් උපදවන්නේ ඇහැ. අලියංග වගේ සත්තුන්ගේ සද්දේක උගාක් වැඩ කරනවා. නිතරම සද්දෙන් උරගයක් තුකක් වෙලාට සද්ද තරංග කොටින් වැඩ කරන්නේ. එයා විදිහට නිතරම ඒ බඩ බිම ගෑවි ගෑවි යන්නේ. නිසා පොළවෙන් එන හැම සද්දෙම යාට දරන්න පුළුවන්. ඒ වගේම දිව නිතරම තියතියා යන යන තැන ඒකෙන් තමයි යන්නේ. ඊට පහත් අය ගඳෙන් ඉවෙන් බල්ලෝ වගේ සත්තු ඉවෙන් අල්ලනවා. ගඳෙන් අල්ලනවා. ගව් ගණන් තියෙන දේවල් එයාට එන්න පටන් අර ගන්නවා. ඉතින් ඊටත් පල්ලෙහා යුවා රසයෙන් පහසෙන් එක එක විදිහට එක එක මේ පරිණාමයේදී එක එක ඉඳුරංගෙන් තමයි මේ ස්වභාවික වර්ණේ සිදු වෙලා තියෙන්නේ ආහාර ගවේෂණය අරසාව එවැගේම ලිංගික කොටස්කාරය ඔක්කොම මේ ක්‍රමයට සිද්ධ වෙලා තියෙනවා. ඒ වයිදී එකම න්‍යායක් වැඩ කරන පෘථග්ජනයාගේ වැඩිම කෙලෙස් උපදවන දෙයට මිටි තැනින් වතුර බැසෙයේ. ආන්නේ වගේ දෝරේ ගලනවා. ඉතින් අපි හිතමු කවදා හරි බුදු කෙනෙක් පහළ වෙලා පුද්ගලෙක් මේක අහලා අනේ මේ විදිහට ගියොත් අපි මොන පිනක් කරත් මොන පවක් කරත් මොන ජීවිතයක් ගත කරත් උදේ ඉඳලා හැන්ද වෙනකම් වගුරුවන එක තමයි කරන්නේ. කෙලස් වගුරුවන එක තමයි කරන්නේ. ලස්සන රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ රස පහස බලනවා, සමාජයේ කියනවා පොහසත් කියලා. යමක් කමක් තියෙන කෙනෙක් කියලා. ඉතින් මේ අනුව අපි දිගටම කෙලස් වගුරුවන එක නේද මේ කරන්නේ කියන එක ඇහුවට පිළිගන්නේ නම් ඉතාම සුළු පිරිසක්. නමුත් අහලා පිළිගත්තයි කියලා හිතමු. යම් කිසි කෙනෙක් අහලා පිළිගත්තයි කියලා හිතමු. ඒ කියන්නේ බුදුන් ඇදහුවයි කියලා. ඊට පස්සේ යට කල්පනා කරලා දැනගන්න ඕනොත් මේ බුදුන් කියන දේ අපිට තරහට ඊර්ෂ්‍යාවට රූප බලනට ඊර්ෂ්‍යාවට බුදුහාමර බණ කියලාද? නැත්නම් මෙච්චර ලස්සන පින්කල උපයගත්ත මේ කණින් මීරි සින්දුවක් අහනට බුදුහාමර ඊර්ෂ්‍යාද? කියලා හොයන්න පටන් අරගත්තොත් බලාපොරොත්තු වෙනවද විඥානේ අපේ මේ කෘත්‍යයට මේ පරිවේශයට අපිට ආධාර උපකාර කරයි කියලා. කවදාවත් එයාට ඕන කරලා තියෙන්නේ අර දෝරේ ගලන කෙලස් ඕජාවත් එක්ක ඒ නිසා බුදුබණ ඇහුවට කෙනෙකුට ඕන වුණත් මේකේ සත්‍ය අසත්‍ය භාවයේ බලන්න මේ ඉඳුරංගෙන් කිසිම කෙනෙක්ගෙන් මොනම සහයෝගයක්වත් නැහැ. අපි මේ මෙතෙක්කල් දිවා රාත්‍රී වේසන වල ඕවර් ටයිම් කර කර රට රාජ්‍ය අතහැර හැර තැන් තැන් වලට ගිහිල්ලා කිරුවේ මේ ඉඳුරම් පිනවන්න උත්සාහ කරපේක තමයි. නමුත් යම් වෙලාවක මේ ඉඳුරංගේ සිදුවෙන යාන්ත්‍රණය බලන්න ගියොත් ඒගොල්ලෝ අන්තිම ෂටයි අන්තිම මායාකාරී ක්‍රියාවලිය පෙන්වන්න නැති විදියට තමයි මේ නාඩගම යන්නේ. ඉන්ෂා බුදුරජාණන් වහන්සේගේ බණක් ඇහුවට පස්සේ සුතවත් ආර්ය ශාවකයාට ක්‍රමවේදය පිළිබඳව බුදුහාමරන්ට ණයගැති වෙන්න වෙනවා. බුදුරජාණන් ඊට පස්සේ ක්‍රමවේදයක් කියලා දෙනවා. ඉස්සල්ලාම මේ බුදුන් දේශනා කරපු ධර්මය පුතක් යන වුණත්, ශ්‍රේක වුණත්, අසේක වුණත් ක්‍රියාත්මක වෙන්නේ සමාකාරව ඒක දැක්කොත් මේ අසත්‍යයෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම අසික්ඛිතව ගත කරන හැම තිත්ත චිත්තක්ෂණයකම අසංවරව ගත කරන හැම චිත්තක්ෂණයකම සීලෙන්තරව ගත කරන හැම චිත්තක්ෂණයකම පුදුමාකාර විදියට අපි මායයට කඹරනවා කෙලස් වලට පහදිනවා අතෝ රක්නසෝ මේක ගලනවා අන්නේ ගලන ප්‍රවාහයේදී බලන්ඩ තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ කටයුත්ත පටන් ගන්න බෑ ඇහත් එක්ක කටයුත්ත පටන් ගන්න බෑ කනත් එක්ක නාසයත් එක්ක දිවත් එක්ක කයත් එක්ක පටන් ගන්න කියලා. ඉතින් ඒ නිසා ඒ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ මේ කාරණාව එලිකිරීම සඳහා නිදර්ශනයක් කියනවා. හෝඩිය ඉගෙන ගන්න හදන ළමයා හෝඩිය අකුරු කරන්න යනකොට අයනු අයනු අයනු අයනු එනි එනු එනු එනු කියලා පටන් අරගෙන කක්ක ගගන චස දඩන තත දඩන කියලා අකුරු පන්තිය පෙන්නලා එයා අකුරු ලියන්න පටන් ගන්නවා නම් අයන්නෙන් පටන් ගන්න එයා රයන්නෙන් පටන් අර ගන්න නැත්නම් තයන්නෙන් පටන් ගන්න. වමට කරකොත් රයන්න දකුණට කරුවොත් අයන්න. ඉතින් අර පොඩි එකාට මේ හෝඩිය පටන් අරගන්නේ අයන්නෙන් උනාට අකුරු කරන්න ගියාම අපි රයන්නෙන් තමයි පටන් ගන්නේ. ආයන්නෙන් තමයි පටන් ගන්න. එහෙම කරනකොට ඒ ළමයා කිව්වොත් මේ ඇයි මේ මෙච්චර මේ ආයන්නෙන් පටන් ගන්න තියෙද්දි වෙලාදී මට මොකද මේ රයන්න උගන්වන්නේ කියලා ඌට කනපැලට දෙයක් ගහලා කියන දේ කරබන් කියන දේ හබා. මේ රයන්නෙන් ආයන්නෙන් පටන් ගන්න පස්සේ රට කියලා ඉවරනාට පස්සේ ඊටු ටික කියාගත්තේ රටා කරන්න පුළුවන් මේක රෑට කරතයි ඕන දෙයක් කරතයි. ඊට පස්සේ තමයි අපි ආයන්නෙන් පණ ශ්‍රී අකුරට යනකොට කරකවලත් ඇරියා වගේ. ඒ නිසා පටන් ගන්නකොට පහසු තැනකින් දරයක් පරනකොට මරෙන් පටන් ගන්න ඕනේ. නැත්තම් දරේ මරේ දන්නේ නැති එක ආචහෙට්ටියා ගුණා බැඳ වගේ අණුව දර පැලුවා වගේ කවදාකවත් දර කැලලක වැඩක් ගන්න බෑ. ගලකට ගහනකොට මරේට ගහන්න ඕනේ. ඉතින් ඒක මේ මට මගේ ඉඳුරම් පිළිබඳව කටයුතු මගේ වෙච්චින්න විඥානය පිළිබඳ කටයුතු මගේ ස්පර්ශය පිළිබඳ කටයුතු මට ඕනේ වුණාට බුදුබණ අහලා ඕන වුණාට කරන්න ඒකෙත් මරයක් තියෙනවා. මේ මරය තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ මරය දන්නේ නැතුව වැරදි තැනට ගහන්න ගත්තොත් ඒ ගල පැලෙන්නේ නැහැ. දරේ පැලෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරන්ගෙන් අපි සුතේ ඇහුවට හරියන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රතිපදාව අහන්න ඕනේ. ප්‍රතිපදාව ඇහුවට මේ ඉඳුරංගේ සහයෝගය අපිට ලැබෙයි කියලා හිතනවනම් ඒක තමයි පෘථග්ජන ළඟ තියෙන භයානකම වැරදි උපකල්පනය. ඒක හරියට හොරෙක් හතුරෙක් තමන්ගේ දරුවෙක් කියලා හඳුනාගත්ත මිනිස්සුෙකුට වෙන හානියක් වෙනවා මේ ඉදurang අදහන්න යන කෙනාට. ඒක හැම වෙලාවෙම බලන්නේ අපි හරහා ජාතිය බෝ කිරීම පමණයි වෙන මොනම සදාචාරයක්වත් ඉදurangගේ නැහැ. එහෙම නැත්තම් අරසාව. එහෙම නැත්නම් ආහාර ගවේෂණේ. ওই මූලික Java ටික හැර මේ ඉදurangගේ මේ සදාචාරයක්වත් ජීවන් දකින්නවක්වත් සිල් දකින්නවක්වත් ඕන කමක් නැහැ. නමුත් ਸਰවචනාසේ මෙච්චර කල් ඒ ගවේෂණය කරලා එහෙව් ඉඳුරන් එහෙව් ඉඳුරන් කීකරු කරගෙන ඒගොල්ලම ලව්වා මේ සත්‍ය හෙලි කරගන්න මේ කරන ප්‍රයත්නයේදී බුදුජානනාංශය සඳහන් කරනවා පටන් අර ගන්නකොට ඉඳුරන් පිළිබඳව හැදෑරීමක් අපිට කරන්න බෑ අපිට කරන්න වෙන්නේ නිත්‍යතම තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන මේ නීවරණ පහ වෙනුවට අපි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්දිය ධර්ම පහක් වඩන්න වෙනවා. අර අර තියෙන අපායට අදින නිවන වසන ඒවට කියනවා පඤ්ඤා නිරෝධකෝ අචක්කු කරනෝ නිබ්බ පටි නිබ්බාන අනිබ්බාන සංවත්තනිකෝ ආදි වශයෙන් නිවන වශයෙන් මේ නීවරණ පහ තේරුම් ගන්න ඕනේ අසංගත ඉන්ද්‍රිය සහිත කෙනාගේ දෝරේ ගලනවා නීවරණ. ඒ වෙනුවට ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වඩ아가න යනකොට එයාට මේ සතිය අප්‍රමාදේ වඩනකොට දැන් සරල ඊටාම සරල මේ කායික ක්‍රියාවලියට හිත දාලා මේ හුස්ම ගන්න ක්‍රියාවදී නැත්නම් ඉඳගෙන ඉන්න ක්‍රියාවදී හිත දාලා ඒක දිහාම බලාගෙන ඉන්න කියනවා කියන්නේ මේ ඉඳුරන් කියලා දෙන්න හදනවයි කියලා මේක පටන් ගන්නකෝ මේ රයන්නේ ටයන්නේ පටන් ගන්නකෝ කියලා ඉතින් හැම කෙනාම ප්‍රශ්න කරනවා ඉඳුරන් ගැන ඉගෙන ගන්න කොහොමද මේ කය ගැන බලලා ඇයි කෙලින්ම මේක පටන් ගන්න වෙලාවෙ ඉඳලා ඇහැගෙන ඉඳ ගන්න බැරි කනගෙන ඉගෙන ගන්න බැරි කියලා নানা ආකාර දාර්ශනික මත ඉදිරිපත් කරනවා ඒකෙන් පේනවා දරේ මරේ දන්නේ නැතුව පලන්න ගියාම හනුවා. අතත් පට්ට ගහගෙන පොරවත් පොළවේ කොටලා දරපතුල් ටික ලිපේ දා ගන්න බැරි තත්ත්වයටපත් කරනවා. ඉතින් ඒක නිසා ඒ ක්‍රමේ දන්නේ නැතුව යන කෙනාගේ වැඩපිළිවෙල දිහා බලනකොට ඒවත් යත් අහිංසකයි ඕනකමකුත් තියෙනවා බනහලක් තියෙනවා. නමුත් වැඩේට බහි නැහැටි හැඩේ බලනකොට කියද හැකි ගොයියා කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා බහිර හැටියෙන් කිය හැකි වැඩේ වෙනවද කියලා. ඒ නිසා මුලදී අපිට ආධුනිකයෙක් වගේ මේ කයේ ස්පර්ශ අල්ලන්න වෙනවා. එතකොට ඒ අපි පෙරේදා නැත්නම් අවසාන සුකුණ ධර්ම දේශනාවේදී මේ ස්පර්ශ හය තේරුම් ගන්න වෙලාවේදී ස්පර්ශ හය කියලා මම යමක් කිව්වනම් මොකද්ද මං අදහස් කරේ කියලා ਸਰවචන්සේ සඳහන් කරනවා චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන තින්න සංගති පස්සෝ ඒ විඥානේ හටගත්තට පස්සේ මේ හටගත්ත එකලස මේ ගත්ත කෙලෙස් ප්‍රවාහය අන්නවරතෙන් ගලනවනම් එතන ස්පර්ශයක් සිද්ධ වෙනවා දැන් මේ ස්පර්ශය හරහා තණ්හාව දිගටම වැඩනවා මාන්න දිගටම වැඩනවා සක්කාය දිට්ඨිය දිගටම වැඩෙනවා අන්න ඒ ක්‍රියාවලිය වළක්වන්න නැතුව ඒ ක්‍රියාවලිය දිහා පොලිස් කාර්යයක් බලන විදිහට නෙමෙයි රහස්සොත්තු සේවාවේ ඉන්න කෙනෙක් එයාට හොරකම් කරන්න ඇරලා සාම ඉෂ්ටිර කරන්නේ නැතුව හොරා දිහා බලාන ඉන්නා වගේ ඒ ස්පර්ශය ඇති වෙන හැටි බලාන ඉන්න පුළුවන්කම තියෙනවා නම් තියෙන්නේ ආර්යයන් වහන්සේ නමකට විතරයි පු탁 ජනවල කවදාවත් නැහැ. එයාට මේ කෙලෙස් උපදිනකොටම තරහ යනවා. වැරද්දක් වෙනකොටම තරහ යනවා. ඒක හරියට එතකොට ඒ රහස්සොත්තු සේවා නියෝජිතයා තමන් ප්‍රසිද්ධ නොකරනේ සේවාව සිද්ධ කරන්නේ. තරහා ගිය ගමන් අහුවෙනවා. තරහා ගිය ගමන් අහුවෙනවා. එතකොට හොරා තවදුරටත් හොරකම කරන්නේ නැහැ. මේක මේක වෙන්න ඕනේ හොරකම කරන්න ඕනේ දිගටම. කරන ගමන් ඔත්තු සේවාව තියෙන්න ඕනේ. ඔත්තු සේවාව බලාගෙන ඉන්න ඔත්තු සේවාවේ ඉන්න එක්කන හොරකම දැක්කට තද වෙන්න නරකයි. කලබල වෙන්න නරකයි. තමන් ඇඳගෙනත් ඉන්න ඕනේ සිවිල් ඇඳුම්. ඇඳගෙන බලාගෙන ඉන්න ඕනේ මේ පුද්ගලයා මේ දිගටම කරනකොට එයාට අයිතියක් නැහැ හොර අල්ලන්න. එයාට තියෙන්නේ පොලිසියට ඔත්තුවක් දෙන එක විතරයි. ආහන මේකට යුත් තමයි සතියදී කරන්න තියෙන්නේ. පැමිණෙන අරමුණු වලට කඩාපනින්න එපා. තමන්ගේ මූල කර්මත්තානාවොත් හොඳයි. ඒ වුණත් සද්දයක් වේදනාවක් ආවනම් ආ දැන් හොරෙක් ඇවිල්ලා තියෙනවා කියලා දැනගන්න කඩා බනින්න එපා. එලවන්න යන්නත් එපා. එලවන්න ගිය ගමන් අපිට මේ ස්පර්ශය සිද්ධ වෙන හැටි මෙතෙක් කල් අපි තුන රුචර්ෂකම් වල හැටියට පෞරුෂත්ව ලක්ෂණ වල හැටියට කර්ම ශක්තිය වල හැටියට ඇබ්බැහි වල හැටියට මේ එනදී එන්න අරින්න නැතුව ආරය අල්ලන්න බෑ. ඉතින් මේක හරීම අමාරුයි සදාචාරවාදියාට. සදාචාරවාදියා එන්නම ඉස්සලා කඩල් පැනලා කියනවා මට සද්ද ඇහෙන්න එපා වේදනාව එන්න එපා හිතවිලි එන්න එපා කෙලෙස් එන්න එපා මට මූල කර්මත්තන් විතරක් එන්නේ කියලා. ඒ වෙන්නේ මූල කර්මත්තට එන්න දෙන්න ඒක හොඳයි. නමුත් අනිත්‍යව එන එකෙන් පේනවා මේ අපේ න්‍යාය පත්‍රේ නෙවෙයි වෙනම න්‍යාය පත්‍රයකට යන්නේ කියලා. ඉතින් එතකොට මේ ස්පර්ශයන් විශේෂයි. එනේන ස්පර්ශයන් විශේෂයි මනාපමනාප භාවයේ පහළ නොකර දකින්න එක හරිම අමාරුයි. මොකද මේ ඒ තරම්ම ස්පර්ශ චපලයි යෝසුලුයි එකින් එකට වෙනස් වෙන සුළුයි. ඉතින් ඒ නිසා අර අපි ඇහ කන දිව නාසය වහලා කයට විතරක් කෙනෙක් අල්ලන්න උත්සාහ කරන්නේ ඒ ස්පර්ශ දිගට හදාර ගන්නයි. නමුත් ඒ උනත් ටික වෙලාවක් කරනකොට හිතවිලි එනවා. සද්ද ඇහෙනවා. වේදනා දැනෙනවා. ආන්න එහෙම ස්පර්ශාගේ එක දිගට පැවැත්මක් බැලුවොත් කාරණා දෙක ජයග්‍රහණයක් හම්බ වෙනවා මට සැකයි මම මේ කියන්න හදන දේ තේරුම් ගනීද කියලා නැත්නම් තේරුම් ගන්න පුළුවන්ද කියලා නැත්නම් උත්සාහ කරන්න මේ එකම අරමුණක් දැස බොහෝ දේශ බෙස බලා සිටීමෙන් නැත්නම් මේ කරන මානසිකාරයෙන් මේ කරන සතිය පැවැත්වීමෙන් ආධුනිකයට විශේෂයෙන්ම හම්බෙන ප්‍රධාන ලාභ දෙකක් තියෙනවා. ඒක ලෝකෝත්තර මට්ටමේ ලාභ දෙකක්. එකක් තමයි මේ බලාගෙන ඉන්න අරමුණ නැවත නැවත එන්න දීලා බලන්න හිටියොත් මේක කාලානුරූපව වෙනස් වීමකට ලක් වෙනවා. එක සැරේ බලලා බලනවට වැඩිය එක සැරේ බලලා වටපිට බලනකොට අපිට තියෙන හරියට ඔටෝ එකක් ගත්තා වගේ නෙගටිව් එකක් අපිට හම්බ වෙනවා. ඒ නෙගටිව් එක බැලුවොත් එතන තියෙන්නේ ඡායාවක්. ඡායා රූපයක්. නමුත් වීඩියෝ ක්ලිප් එක දැම්මොත් මේ රූප මේ පුද්ගලයෝ කාලානුරූපව එක එක චර්යා දක්වන හැටි, භූමිකා රංගපාන හැටි, එකම කෙනා අතපය හොල්ලන හැටි, අර ඒ දේවල් වල කාලානුරූපව වෙනස දකින්ද වීඩියෝ ක්ලිප් එකක් බලන්න ඕනේ. එහෙම නැත්නම් නිශ්චල ඡායා බලන්න හිටියොත් වෙන්නේ ඒව නිශ්චලව නිශ්චල දේවල්. ඒ චරණ චිත්‍රය කියන එකේ නැත්නම් මේ චලන චිත්‍ර කියන එකේ අර නිශ්චල ඡායකට වඩා හරි සජීවී ගතියක් තියෙනවා. ඒක නිසා මේ ස්ලයිඩ් ෂෝ එකට වැඩිය පික්චර් එකක එහෙම නැත්නම් සිනමාවක පණිවිඩය බොහොම සංවේදීව දෙන්න පුළුවන්. ඒ සංවේදීව දෙන්න නම් ඒ දේ වෙනස් වෙන දේ දැක ගන්න එක දිගට බලන් ඉන්න ඕනේ. ඒ බලාන ඉන්නකොට වෙන වෙනස මොනම යෝගාචරයකටවත් දරන්න බැරි තරම් ශීඝ්‍ර වෙනසක්. මොකද යෝගාචරය බලන්නෙම නිත්‍ය සංඥාවෙන්. මේක මෙහෙමම තියෙන්න ඕනේ කියන හැඟීමෙන්. යෝගාචරය හිතනට වැඩිය තප්පර ගාණක් ඇතුළත අනිත්‍ය මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් චෝදනා. ඇයි මේක මෙහෙම වුනේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා අර නিত্য සංඥාව සහ අනිත්‍ය සංඥාව අතර තියෙන මේ හටනේදී යෝගාවචරය අනිවාර්යයෙන්ම වැරදි පැත්ත ගන්න. යෝගාවචරයේ අරමුණ එහෙමම ගලේ කොට පිටක් වගේ තියෙන බලාපොරොත්තු වෙනවා. නමුත් මොන්නම අරමුණක්වත් විශේෂයෙන්ම අපි විපස්සනාට ගන්න මේ සජීවී අරමුණු ශීඝ්‍ර වෙනසකට ලක් වෙනවා. අන්නේ ශීඝ්‍ර වෙනස දරා ගන්න බැරි තරම්. ඒක හරියට උපමාවකට කියනවා නම් ඔය පරණ විද්‍යාව තුන ඔය අයිසෙක් නිව්ටන් හොයාගත්ත ක්‍රමයේ රූප පිඩු අරගෙන යා මේ යගේ නියාමයේ හැදුවේ. රූප ගොනු වෙච්ච ගමන් ඒක ගුරුත්වාකර්ෂණයට අහු වෙනවා. ඉතින් යා යා අදුම ඒකකය හොයාගෙන ඒ ඒකකයේ ගුරුත්වාකර්ෂණය සහ වේගය හැප්පුණ නැත්නම් සරල රේඛාවක් ගමන් කරනවා. හැප්පුණොත් හැප්පුණ දේට සාපේක්ෂව ප්‍රතික්‍රියා කරනවා කියලා මූලික સિદ્ધාන්ත තුනක් අපට කියලා දුන්නා. එයා ඒ මොකද උනේ ඒක පිළිපස්සේ තිබුණේ ඒ මූලික ඒකකයේ දෙයයන්ාංශය හැදුවා කියන එක විද්‍යාඥයෙකුණත් එයාට කඩා ගන්න බෑ නෝ වහු මැට්ටා. ඌ හිතුවා මේ මූලික ඒකකයේ දේව නිර්මාණයක්. ඒක හැසිරෙන හැටි විතරයි මට කියලා දෙන්න පුළුවන්. ඌට ඇත්තටම විද්‍යාඥයෙක් කියන්න බෑ මොකද විද්‍යාඥයා කියන එක එහෙම මූල මත ඇතුව මත ප්‍රකාශ කරන එක විද්‍යාවට ගැලපෙන්නේ නැහැ. නමුත් ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා බවට අපි ගොඩක් කල් හඳු කුරුපත්තු කරා මල් පහන් පූජා කරා ඔය අයිසෙන් නිව්ටන් ලොක්කට. පස්සේ තමයි ඒ මූල ඒකකේ කඩලා කඩලා බලන්න යනකොට එතන එහෙම ගුරුත්වාකර්ෂණයට අහු වෙන ඒකකයක් හෝ පිටක් නැහැ. වේගයක් ගන්න මෙතන ශක්ති තියෙන්නේ කියලා මේ ද්‍රව්‍ය ශක්තියක් වඩපත් වෙච්ච ගමන් ලොක්ක අවලංගු වුණා. දැන් තවදුරටත් අයිසෙක් නිව්ටන් වාදය පිළිගන්න බෑ. අයින්ස්ටයින් වාදයට ගියා. එතකොට මේ ඒකකය කියන මේ පුංචි දේ නিত্য සුඛ සුබ ආත්ම දෙයක් කියන එක තමයි අයිසෙක් නිව්ටන් වාදයේ තියෙන්නේ. නමුත් මේකත් වෙනස් වෙන සුළුයි ඒක ඊටත් වැඩිය කඩලා බැලුවොත්, පතුරු ගහලා බැලුවොත්, විසිතුරු කර බැලුවොත්, විභජ්‍ය වාදයට දැම්මොත් තව පුංචි කෙරුවට පස්සේ ඒකේ ශක්තිය විතරයි තියෙන්නේ. ශක්තිය වලට ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ වේගයක් පනින්න බෑ. ආන්න මේ ද්‍රව්‍ය මේ අද්‍රව්‍යයක් බවට මාරු වෙන යුගයේ තමයි මේ අපේ પરම්පරාව ලෝකෙට එළිය තාන්නේ. අපේ අම්මලාට තාත්තලාට අයිසෙක් නිව්ටන් ලොක්ක හම්බුනේ නැහැ. ඒගොල්ලෝ ඉගෙන ගත්තේ ඊට ඉස්සලා වෙන විද්‍යාවක්. අපිට තමයි අවිද්‍යාව හම්බුනේ හොඳ මේක. ඒක හම්බ වෙනකොට ඕකට අප්සෙට් එක ගැහුවේ ওই ඊට පස්සේ ආපු මේ අයින්ස්ටයින් ලොක්ක ආවට පස්සේ හැබැයි ලොක්කත් ඉස්සලා බඩ එළිය ගියා වමනේ ගියා ටිකක් වක් කරලා කණු ගොඩක් ආව මේක පිළිගන්න ඇත්තටම පිළිගන්න නැති වෙන්න හිටපු ප්‍රධාන විද්‍යාඥයෙක් තමයි අයිසෙන් නිව්ටන් නෑ මේ අයින්ස්ටයින් පිළිගන්න කැමතුනේ නෑ මේ ද්‍රව්‍ය අද්‍රව්‍යයක් බවට මනින්න පුළුවන් කියලා. නමුත් පස්සේ ආයේ සමීකරණය හදලා තිබ්බා m is e equal to E is equal to mc2 කියන එක ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වන්න පුළුවන්. මේ විපරිණාමයේ දැකපු ගමන් ද්‍රව්‍ය කියන එක මනින්න කිරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දෙන වචන බලනකොට වැඳලා මදි බුදුහාමුදුරන්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහා නිදාන සූත්‍රයේදී යේය ආනන්දයි ලිංගේ යේයි නිමිත්තේ යේයි ආකාරයේ යේයි උද්දේශී නාමකායස්ස පඤ්ඤත්ති හෝති මේ මේ වස්තුවට මේ නම දෙන්න මේක මේ පීරිසියක් කියන නම දෙන්න බුදුරජාණන්සේ දකින්න මේ ස්පර්ශයේ කණු හතරක් තියෙනවා. කණු හතරේ ඉඳගෙන තමයි මේ නම කියන එක හැදෙන්නේ ආකාරය ලිංගය නිමිත්ත සහ ಉದ್ದೇಶය කියලා. මේක තැටි ආකාරයක් තියෙනවා පිරිසක් ගත්තාම ඒයි ආකාරය ඒකේ ලිංගයේහි මේකට ආවේනික ලක්ෂණයක් තියෙනවා මේක සුදු පාට නිමිත්තේහි මේක නිමිති කරනකොට වැටෙන හැටි හඳ තලයක් වගේ පීරිසක් වගේ කෝ මේ පිඟානක් වගේ උද්දේශයේ පීරිසිය කියන මිසක් අහඳ තලයේ කියන්නේත් නෑ. ඔකට පිඟාන කියන්නේත් නෑ. ඔන්න ලිමිට් ලිංග නිමිත්ත උද්දේශ ආකාර කියන හතර නැත්තම් ආනන්ද හඳුරෙන් අහනවා මේක මේ තිබිච්ච ඒ ආකාරය කියන මේ තැටි ආකාරය දැන් මේක කිඩලා ගියයි කියලා හිත කුඩු කුඩු කුඩු වලට කඩලා ගියා. ඒතර මේක කහ පාට වෙනකොට සුදු පාට වෙනකොට ඇතුලේ තියෙන කහ පාට මතු වුණා. ආකාර ලිංග නිමිති කරන දැන් මේක පීරිසේ කිව්වනේ. දැන් මේක කුඩු වුණාට පස්සේ පීරිසේ කියන්න බෑනේ. දැන් කුඩුනේ. එසකොට මෙයාට දෙන ಉದ್ದೇಶයේ නම නැති වෙලා යනවා. ඒ නිසා ආනන්ද යම් වස්තුවක ලිංගයේ යේනේ යේහි නිමිත්තේ යේහි ලිංගේ යේහි ආකාරයේ යේහි උද්දේශේ නාමකායස පඤ්ඤත්‍ය හෝති මේකට නම දෙන්නේ ඔය හතර මත ඉඳගෙන යම් වෙලාවක ආනන්ද ඒ ලිංගයේ ආකාරයේ නිමිත්ත ಉದ್ದೇಶේ නැත්තම් ඒ රූප කායයට ওই ආදි වචන සම්පත්තිය දෙන්න සම්පස්සේ දෙන්න පුළුවන්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. ඒක නිකන් හරියට කියනවනම් tire පිටිපස්සේ වෙන වැඩපිළිවෙලක් තිරේ ඉස්සරහටකවත් අපිට බලා ගන්න බැරුව මේ ජීවන යාත්‍රාව යන්නේ. තිරේ පිටිපස්සේ බුදුහාමුදුරන්ට විතරක් වැටහෙන සුවිශේෂී දැනීමක් මේ ළඟ ඉන්න ආනන්ද හාමුදුරුවෝ සාක්ෂි කරගද බුදුන්සේ ස්පර්ශයක් සිද්ධ වෙන ආකාරය පෙන්වනවා. ස්පර්ශය සිද්ධ වෙන්නේ යම් වස්තුවකට යම් නමක් දෙන්න නම් නම දෙන්නේ ලිංග නිමිත්ත ආකාර සහ උද්දේශය කියන හතර මත ඉඳගෙන මේ හතර විපරිණාමයටපත් වුනොත් ඒ වස්තුව ඒ වස්තුවට නම ගැලපෙන්නේ නැහැ. ඇත්තට එතන වස්තුවක් නැහැ. ඒ මේ ලකුණු හතර විතරයි තියෙන්නේ. මේ ලකුණු හතරම නාම ධර්ම. මේවා පොඩි විපරිණාමයකටපත් වෙච්ච ගමන් ඒ නමට ගැලපෙන්නේ නැහැ, හැඩයට ගැලපෙන්නේ නැහැ, ලිමිට්කට ගැලපෙන්නේ නැහැ, ආකාරයට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා එකම වස්තුවක් දිහා බලනකොට ඒක ලිංග වශයෙන්, නිමිත්ත වශයෙන්, ආකාර වශයෙන් වෙනස් වෙනකොට ඒක නිත්‍ය සුඛ සුභ වශයෙන් බලන ඉස්පෙක්නාට වක්කාර ලකුණු පහළ වෙනවා. ක්ලාන්ත ලකුණු පහළ වෙනවා. අසාධ්‍ය අසාත්මිකතා ලකුණු පහළ වෙනවා. මේ ආනාපාන හොඳට බලහනිනකොට මේ ගොරෝසුට තිබුණ එක මේ ඉන්න මධ්‍යස්ත වුණා. ඒක සිවුම් වුණා. ඊට පස්සේ සිවුම් වෙලා නොපෙනී ගියා. එතකොට මේ ආනාපානයේ තිබුණ ආස්වාසේ උණුසුමයි ප්‍රස්වාසේ සීතලයි ආස්වාසේ දිගයි ප්‍රස්වාසේ කොටයි ආස්වාසේ කොටයි ප්‍රස්වාසේ දිගයි කියන ඔක්කොම මේ ලිංග මේ නිමිති මේ ආකාර කවදාකවත් නිත්‍ය සුඛ සුභව තියෙන එකක් නෙවෙයි. ඒ නිසා ආනාපානයේ දිගේම මම මේ නිදර්ශනයක් වශයෙන් ගන්න බිම්බි මහැකිලිම ගත්තා. වම දකුණ ගත්තා. ලෝකේ තියෙන ඕනෑම අරමුණක් ගත්තොත් ඒක දිහා බලාන හිටියොත් ඒවා බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන උපමාන අතර තමයි ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ කියන එක. ආකාර සංඥාත්‍ය කියලා කියනවා. ඒක ක්‍රියා කරන ආකාරය. ලිංගේ ලකුණ නිමිත්ත අපි ඒක අනිත්‍යව වෙන් කර ගැනීම සඳහා නිමිති කරන ආකාරය ಉದ್ದೇಶය කියන්නේ ඒකට බැඳි නම. මෙන්න මේ හතර මත තමයි තියෙන්නේ. ඒකට බුදුරජාණන්සේ අහනවා යම් වෙලාවක ආනන්ද ඒ නිමිත්ත ඒ ආකාරයේ ඒ ಉದ್ದೇಶයේ ඒ ලකුණ නැත්තම් මේකට මේ නම ගැලපෙන්නේත් නැහැ. මේ නමට මේ වස්තුව ගැලපෙන්නේත් නැහැ. ඒ වස්තුවට ඒ නම ගැලපෙන්නේ මේ හතර ඒකට එල්ල වෙච්ච වෙලාව විතරයි. නමුත් මේ හතර සීග්‍රයෙන් වෙනස් වෙමින් තියෙනවා. හැම වස්තුවකම ආකාරය නිතර වෙනස් වෙමින් යනවා. ලිංග නිතර වෙනස් වෙමින් යනවා. නිමිත්ත කර නිමිති කරන ප්‍රමාණය වෙනස් වෙමින් යනවා. ඒ නිසා අපි වස්තුවකට නම දුන්නට නම දීලා හැරෙනකොට වස්තුව වෙන දෙයක් බාටපත් වෙලා ඉවරයි. ඒ නිසා යම් වස්තුවකට යම් නමක් දුන්නා නම් ඒ වස්තුව ඒ නමෙන් කෙලසෙනවා. ඒක නිසා බුදුජානන්සේ කියලා තියෙනවා මේ ලෝකෙ කිසිම වස්තුවක් නැහැ නමකින් කෙලසිච්ච නැති. අපි ওই නම දුන් දීලා හැරලා බලනකොට ඒ වස්තුවේ නමට ගැළපෙන්නේ නැති චපල භාවයක් පෙන්වනවා. මෙන්න මේක අපිට පිළිගන්න අමාරුයි. පිළිගන්න අමාරු වුණාට මේක අත්දකින්න සලස්සන බුදුරජාන් වහන්සේ ආස්වාද ප්‍රසවාසී දිහාම විනාශ වෙන සුළු බවට ඉඩ තියාගෙන නැත්නම් අනිච්ච සංඥාවට ඉඩ තියාන බලන්ඩ මේකේ ලිංග නිමිති ආකාර කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියලා යම් හේයකින් ඒ ලිංග නිමිති ආකාර නැති වුණාම වස්තුව නැති වුණා කියලා තමයි අපේ හිත හිතන්නේ. මෙන්න මේක තමයි මම කිව්වේ. මේක විස්තර කරාට වටහා ගන්න පුළුවන් වේද කියන්න බෑ. අපිට රටවුණු කැලලක් පෙන්නලා ඒ රටවුණු කැලලෙන් අපි කළු ලෑල්ලක අකුරුලිලා පාඩම් පත්‍යක් කරන ගමන් රටවල 100%ක්ම කුඩු කරලා ටැල්කම් පවුඩර් වගේ පෙන්ලා මේකට දැන් මොකද්ද කිව්ව කියන්නේ කියලා අහුවොත් ඕකට රටවුණු කැල කියන්න බෑ දැන්. ඒකෙන් අර කෘත්‍ය ගන්නත් බෑ දැන්. එකම දේ. ඒකේ සතහන් නිමිති ආකාර වෙනස් වුණා. වෙනස් වුණාට පස්සේ අර කලින් තිබුණම දාන්න බෑ. මෙන්න මේ වගේ මේ භස්ම බවටපත් කරපු රටවුණු කැලලක් ඒ නමට ඒ කෘත්‍යයට ඒ ලිංගයට ගැලපෙන්නේ නැති தත්තරපත් වෙනවා වගේ ආහනපානි කියන එක අල්ලගෙන බැලුවොත් මේ අල්ලන්න පුළුවන් ගොරෝසු ආනාපානයේ ලිංග නිමිති ආකාරය යම් වෙලාවක නැති වුනාම අපි හිත කියන්නේ ආනාපානෙ නැති උනායි කියලා. ඒකට මෙනෙහි කරන්න දෙයක් නැහැ. දැන් මෙනෙහි කරනවා කියන්නේ ඒකට ಉದ್ದೇಶයක් දෙන එකනේ. මෙනෙහි කරන දේකුත් නෑ. ඉතින් මේක යෝගාවචරය භාවනාවේදී උණුවක් විදියට සලකන්නේ. එයා හිතන්නේ භාවනාව කැඩලයි කියලා. මොකද ඒ තරම් නිට්‍ය විහිිනවා මම පණ තියනවා හුස්ම තියෙනවා. දැන් හුස්ම ඉස්සරහ තියාගෙන මේ අත් දෙකත් වහගෙන කනට සද්දත් නැතුව නාසයට ගඳට නොදී බලාන හිටියා. එන gediya වගේ තිබිච්ච මේ හුස්ම බල බලා ඉඳදී නැති වෙනකොට සහලවන හැටි බලන්න ඇඟ දාඩිය දාන හැටි බලන්න ඇඟ මේ ඇඟේ තැන් තැන් වලින් කම්පන චංචල ආලෝක පිට වෙන්න පටන් ගන්නවා සද්ද ඇහෙන්න පටන් ගන්නවා පුදුමාකාර සෙල්ලමක් ඒ මොකද අර අනිත්‍ය සංඥාව පිළිගන්න කැමති මේ නිසා එකම වස්තුවක් දැස බොහෝ වෙලා බලන ඉන්නකොට ස්පර්ශයෝ ස්පර්ශ නොකරන තැනටපත් වෙනවා ඒ ස්පර්ශ නොකරන තැනටපත් වෙනවයි කියලා කියන්නේ නිමිටි කරන්න බැරි වෙනවා එයා ඊට පස්සේ එයාට නම දෙන්න බැරි වෙනවා. මෙනේ කරගන්න බැරි වෙනවා. ඒ සටහන් ආකාර නැතිලා මෙන්න මේ දේ පිළිගන්න පුළුවන් කෙනාට ආර්යයන් වහන්සේ කියලා කියනවා. මෙහෙම වෙන්න පුළුවන් කියලා. නමුත් භාවනා යෝගාවචර ඒක ඇත්ත වශයෙන් පිළිගන්න වෙන බව දන්නවා. නමුත් Tamange නාම නාම නාම රූප දෙක මේකත් එක පුදුම සටනක් කරන්නේ මේ ඇයි මේ තිබුණ දේ වෙන දෙයක් බාටපත් වෙන්නේ කියලා. මේක සුත්තමේ අල්ලගෙන සුත්තමේ වශයෙන් තේරුම් ගන්න යම් කිසි කෙනෙකුට ලෑස්තිලා යන්න පුළුවන් නම් ඒකට හරිය ලේසි භාවනා එක පැයෙන් ඉවරයි. මිනී කරපු ඕනම දෙයක් පැයක් යන ඉතින් විනාඩි 15ට යනකොට වෙනස් වෙලා යනවා. මේ වෙනස් වෙන එකට සාදර වෙනවා නම් නැත්නම් වෙනස් එකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් වෙනස් වෙන එකට සප්පාය කරනු දෙන්න පුළුවන් නම් ආට කියතයි සුද්ධ විපස්සනා යෝගාවචරික. නමුත් එක්කෙනෙක්වත් ඒකට සාදර වෙන්නේ අන්තිම මොහොත දක්වා. ඔප්පු කරලා පෙන්නනවා. ඉතින් ඒක නිසා ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේක උසාවියට අරගෙන සාක්ෂිකාරයක් තියලා කියනවා මෙන්න මේ නිමිත්තේ මේ ලිංගෙ මේ නිමිත්තේ මේ ಉದ್ದೇಶයෙන් මේ ආකාරයෙන් පත්වෙච්ච විත්තිකාරය නගින්න පුත්තු කවුරුට කියලා. ඊට පස්සේ ඒ මනුස්සයා වෙනස් දෙයක් වඩටපත් වෙනවා. පත් වෙනකොට චෝදනා කරපේක නෑ හුවොත් දැන් මේ අරයමද නැද්ද? ඉතින් අරයා අන්තිම වෙනකන් සටන් කරනවා නෑ ඒ ඒකෙම වෙන එකක් නෙමෙයි ඒ නිසා ඒකමයි. ඔප්පු කරලා කරලා කරලා කරලා අන්තිම බිඳුවට යනකම් හැම දෙයකින්ම ලිංගෙන් නිමිත්තෙන් ආකාරයෙන් උද්දේශයෙන් පෙන්වුවාට පස්සේ මේක වෙනස් දෙයක් වඩටපත් වෙලා ඉවරයි කියලා ඒක ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ තමන් මිනිමරුවෙක් උසාවි කුටට නංගලා තෝ මිනිමරුවද කියලා අපම අනේ උකත් ස්වාමීන් වහන්සේ මම නම් මැරුවේ නෑ. මම නිවැරදි කාරයෙක්. ආ හොඳයි එහෙනම් නඩුවම කියලා. ඒකට අරෙන් සාක්කයක් කරනවා මෙහෙන් සාක්කයක් කරනවා අරෙන් එනකොට මේ වෙනස එනේන සාක්කියට කියනවා ඒක එහෙම වුණාට මම නෙවෙයි මැරුවේ. ඒක එහෙම වුණාට ඔයා නෙවෙයි මැරුවේ කියලා පච කෙල කෙල කෙල කෙල ඉන්නකොට යාට තේරෙනවා ටික වෙලාවක් යනකොට මුළු උසාවියටම තේරෙනවා මම බොරු කියන බව. එතකොට දන්න නඩු ගන්න තාම වීචක් කරලා නැහැ. හැබැයි දිගටම සාක්කි එනවා. ඉන් දවසක මෙයා උසාවි විත්ති කුඩුවේම දන ගහලා විනිශ්චය කාර්තුවට උගත් විනිශ්චය කාර්තුමනි මම ඇත්තටම මිනී මැරුවා මට හැබැයි අඩුම දඬුවම දෙන්න අප්පා කියලා ධන ගහනකන් නඩුව යන්න ඕනේ. ධන ගහනකම නඩුව යන්න ඕනේ. මොකද රෝම ලන්දේසී නීතිය හැටියට වැඩිකාරය වැරද්ද පිළිගත්තේ නැත්නම් දඬුවම් කළොත් ඇපීල් කෝට් එකට යන්න ඕනේ. උසාවියේදී පිළිගත්තොත් ආය අපිල් යන්න බෑ. ඒක නිසා නඩුකාරයත් වෙහෙස බලන්නේ විසුද්ධ පක්ෂයේ නීතිඥයා වෙහෙස බලන්නේ ආ හෙටත් එන්න හෙටත් නඩු අස්සනවා. අහලා අහලා අහලා අහලා අන්තිම සාක්ෂියක් දුන්නට පස්සේ තමයි මෙයා දන ගන්න. ඊට හපන් අපේ විඥානය. ඊට හපන් අපේ විඥානය මේ වෙනස දකින්න කැමති නෑ. අපිට ඕන කරලා තියෙන්නේ අපි දන්න රාමුව හරහා දන්න නිත්‍ය සංඥාව හරහා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. වෙනස් වීමට කැමති නැහැ. මේ වෙනස් වීමට කැමැති වුණත් නැතත් දේ වෙනස් වෙනවා. බුදුජනනාචේ සඳහන් කරලා තියෙන්නේ මේ වෙනස් වෙන දේ. දැන් අපිට වෙනස් වෙන දේවල්නේ ඇහැට පේන්නේ, කනට ඇහෙන්නේ, නාසයට, දිවට, කයට, මනසට වැටෙන්නේ. ඒකෙන් දැන් මං ඇහැෙන් පේන රූප දකින බලන්නෙක් වඩටපත් උනහම කනට සද්ද නැහැර නිසා කනේ සද්ද වෙනස් වුණාට මට කෙලෙස් වෙන්නේත් නෑ. ඒ මතින් නිවන් දකින්නත් බෑ. ඒ වෙලාවේ නාසයට එන ගඳ සුවඳ මට ගෝචර නොවිච්ච නිසා ඒක වෙනස් වීමක් වෙනවා. නමුත් ඒකෙන් මට දුකක් එන්නේත් නෑ. ඒක ගැන භාවනා කරලා නිවන් දකින්නත් බෑ. නිවන් දකිනවා නම් දකින්න තියෙන මේ වෙලාවේ පේන රූපේ මතමයි ඒ රූපය නিত্য සුඛ සුබ එහෙම නැත්නම් తත්‍ර తත්‍රාභිව නන්දනී කියලා කියන්නෙම ඒ මම දැකපු රූපය වෙනස් විය යුතු නෑ කියන පදනමේ විතරමයි රස විඳින කරන්න පුළුවන් ඒක නිසා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. උඹ යමක් අල්ලගත්තද ඒ දේ වෙනස් වීමෙන් විතරයි උඹට දුක් එන්නේ. උඹ අල්ලගත්තේ නැති දේ වෙනස් වුණාට දුකක් නැහැ. අපි උදාහරණයක් වශයෙන් කිව්වම අපි shopping යනවා. වීදියේ තියෙනවා වීදුරු කූඩු වල දාලා එක එක එක එක ලස්සන රූප. එක එක එක එක වස්තු. ඉතින් අපිට හිතනවා මේ වස්තුව ගන්න ඕනේ කියලා. ඉතින් අපේ පර්ස් එකේ සල්ලි තියෙනවනම් යැලපෙනවනම් අපි ගිහලා හෙට්ටු කරලා වස්තුව ගත්තා. දැන් ඒ වස්තුව ගෙදර ගෙනාට පස්සේ ඒක කැඩුනොත් බිතුනොත් දූවිලි වැහුවොත් අපිට දුක් වෙනවා. අර සාප්පුවේ ගත්තේ නැති බඩු වලින් කැඩුනට බිතුනට අපිට දුක් වෙන්නේ නැහැ. Taman තෝරගෙන gedete ගෙනාපු එකෙන් තමයි දුක එන්නේ. මොකද ඒ දේ විතරයි මම නිත්‍ය සංඥාව ආරම්භ තියෙන්නේ. අනික ගත්තේ නැති බඩු කොච්චර වෙනස් වුණත් ඒක සාපුකාරයක ප්‍රශ්නයක්. මෙන්න මේ Taman ඇල්ුවේ මොකද්ද? තණ්හා කෙරුවේ මොකක්ද? තණ්හාය ජාති සෝකෝ. අල්ලපු දේ තමයි දුක දෙන්නේ. ඒ අල්ලන්නෙම මේක නিত্য සුඛ සුභ කියන කාරණා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට මේ නිමිත්ත කියන වචනෙට අර්ථකථනයක් දෙනවා. ඒක අල්ලපන් ඒකත් වෙනස් වෙන සුළු දෙයක් බවටපත් කරන බව දැනගෙන එතකොටයි මේක නিত্য සුඛ සුභයි කියලා අල්ලන දෙකේ වෙනස මට සමා වෙන්න මෙහෙම කියනවට සමත භාවනාව විපස්සනා භාවනාව කියන්නේ ඔන්න ඔය දෙක. සමත භාවනාවේ අල්ලන්නෙම ඒක නিত্যයි සුඛයි සුභයි කියලා. විපස්සනාදී කරන්නේ ප්‍රායෝගික අරමුණක් අරගෙන බලන්නෙම මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඉතින් ඒ නිසා උගෝදෙනෙක් එහෙම බලන එකටත් නොදකින්න පතන් කියනවා විපස්සනා කරන්නේ නැතුව සමතෙටමයි කැමැත්ත. මම මේ කිව්වට වරදවා තේරුම් ගන්න එපා. මේ මං මේ බලන හැටි. ඒක නිසා භාවනා ලෝකේ ගත්තොත් සියයට එක්කෙනෙක්වත් නැහැ විපස්සනා තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒගොල්ලන්ට ඕනේ කරලා තියෙන්නෙම කොහෙන් හරි මේක අන්න අර නිත්‍ය සුඛ සුබගෙන දෙන පැත්තකට දාගෙන මමත් භාවනාකාරයෙක් නැත්නම් මාත් භාවනාකාරියක් කියාගෙන අන්ධහර පාන තමයි. මොකද ඒ නිත්‍ය සුඛ සුබ ඒක නිතරම මාන්නේ වඩනවා. නිතරම සක්කාය දිට්ඨිය වඩනවා. නිතරම තෘෂ්ණාවක් වඩනවා. නමුත් කාටද භාවනාවේ මුලදී මම මේ කරන්නේ විපස්සනාවක්. ඒකට මේ ගන්න අරමුණ වෙනස් වෙන සුළු බවක් තියෙනවා. ඒක අනිත්‍යයි. ඒ නිසා ඒක අනිත්‍ය බව පේනකොට ප්‍රමෝදයක්, ප්‍රීතියක්, සති සම්පජඤ්ඤයක්, පස්සද්ධියක්, සුඛයක් පහළ වෙනවා නම් උන්නට නිවන් දකින්න ඕනේ ඒ ප්‍රතිපදාවම තපක්. මොකද යන්නේ මේ අදහසෙන්. මේ වෙනස කොයි වෙලාවේද අපි මේ බලන අරමුණේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මයේ අසුභත්වයේ කියන එක අපට විශේෂයෙන්ම තේරවාද බුද්ධ ආගමේ මේ වෙනකොට ඉන්න අයට ඒක කාලකන්ණි ලක්ෂණයක් වෙලා. ඒක නාස්තික වාදයක් වෙලා. ඒක උච්ඡේද වාදයක් වෙලා. ඒක අවමංගල්‍ය ලක්ෂණයක් වෙලා. ප්‍රසිද්ධිය කතා කරගන්න බැරි තරම් ලැජ්ජිත පීඩිත තත්ත්වයක් වඩපත් වෙනවා. ඒක නිසා බලනවා බණ කියනකොට පුළුවන් තරම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක නැතුව මේ සුරංගනා කතා ටිකක් ජාතක කතා ටිකක් සිද්ධාර්ථ කුමාර බුදු වෙන්නේ ඉස්සෙල්ලා කතා ටික. අම්මා බණට 6000 7000 එන්නේ. බැරි වෙලා හරි කිව්වොත් එimhe සිද්ධාර්ථ කුමාරයා බුදු වුණාට පස්සේ ඔය ඔක්කොම හරහා පෙන්වන්න දන්නේ මේ අනිත්‍යං දුක්ඛ අනත්තං කියන අනේ කරුණා කරලා ඕවා පොඩි උන්ට නම් කියන්න බෑ. ඕව අහලා පොඩි උන් මොනව කරයි දන්නේ. අබෞද්ධයන් කියන්නත් එපා. එමුස අපිට ගල් ගහන්න ඉඩ තියෙනවා. ඒ නිසා බෞද්ධයා එහෙම නැත්නම් ඔය මේ කියන දැන දැන පව් කරන එකට මම මේ බෞද්ධයා කියලා කියන්නේ. මොකද අනිකාන වල පව් නැහනේ. මේකේ විතර එකයි පව් තියෙන්නේ දැන දැන කරන එක. ආන්නේ මිනිස්සයා මේ බය මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා තියෙන බය අසීවිතයි. සරුවචන් වහන්සේ ලෝකේ පහළලා සබ්බේ සංඛාරා අනිච්චා කිව්වට පස්සේ යනවලු සද්දේ අකනිකා බ්‍රහ්ම ලෝකේ දක්වා. එතකොට මේ නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ධානින්නේ ඒ ඒ දිවි ලෝකයේ ඉස්සල්ලා ඉස්සල්ලා පහළච්ච දෙවිගොල්ල ඊට පස්සේ ආ පහළ වෙච්ච කට ඊට කලින් මැරිලා ගිහිල්ලා මේගොල්ලෝ හිතනවා මම නිට්ටයයි සුඛයි සුබයි කියලා. තව දින්චින සක්ත දිවින්දියා යාමේ ඉන්න සුයාම කියන දෙයියෝ සුභේ ඉන සුභකින්නක ආදිවර එක එක දේවාල දෙවි ලෝකේ ඉන්නවා ලොක්ෙක් ඉන්නවා අයියා කෙනෙක් ඉන්නවා ගරු කෙනෙක් ඉන්නවා පඬිතෙක් ඉන්නවා එයා ඉන්නේ නිට්ටය සුඛ සුභ කියන. ඉතින් බුදුරජාණන්සේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා දුක්ඛා කිව්වට පස්සේ සහලවනවලු. සියල්ල අනිත්‍යයිලු. ඔයගොල්ලන්ට පළවෙනි දවසේ ආපෙලා වුවා කිව්වනම් ඉතින් අර දිවයට තියෙන පෙත්ත තියන්න වෙනවා. නැත්තම් heart attack ඒක ටික දවසක් ගිහිල්ලා තියන්නේ ඒ ටිකක් පුරුදු කරලා නැත්නම් වැඩකුත් නැහනේ. රෙද්ද කුණුයන්න ගලිය ගහන්න ඕනේ. දැන් නම් නිකන් නලවලා රෙදි හොදන්නේ. ගල දෙක තුන ගහනකොට නම් තේරෙනවා මේ නොතේරෙනකම නෙවෙයි තියෙන්නේ මේකේ තේරෙන්න දැනගන්න කැමති නැහැ. ආසාවක් නැහැ කොහොම හරි ඕන කරලා තියෙන්නේ මේක සුඛ සුබ ආත්ම කරගන්න. ඒක දකින්න තමයි බුදුරජාණන් මේ ස්පර්ශය කියන චෛතසිකයේ ඇතුළෙම ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ කියලා හතරක් පෙන්නලා බලන්න කියනවා ආස්වාස් ප්‍රසවාසයේ පේන වෙලාවෙකේ ලිංගේ බලන්න. ඒක ලකුණ බලන්න. ආකාරය බලන්න. නිමිත්ත බලන්න. ඒකල ආස්වාසි කියලා මෙනෙහි කරන්න. ඊට ප්‍රසවාසයේ නුර බලන්න ඊට වෙනස් ආකාරයක් වෙනස් ලිංගයක් වෙනස් නිමිත්තක් වෙනස් නමක්. මේක බල බලා ඉන්නකොට මේක සියුම් වේගනේ යනකොට අර නමට ගැළපෙන්නේ නැති තරමට ආස්වාද ප්‍රසවාස දෙක සම වෙනවා. ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස දෙකේ අර සතහන් නිමිති ලිංග ආකාර නැති වෙනකොට අපේ හිත කියවන්නේම ආනපන නැතුණයි කියලා. මිනී කරගන්න බැරුව යනවා. ඒක විනාඩි දෙක තුනක් ඇතුළත මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඒ ඔප්පු කරාට තාම වැරදි කාර්යය, නිවැරදි කාර්යය, වැරදි කාර්යය කියන්නේ ලක්ෂ කෝටි වාරයක් මේක පෙන්නකොට පෙන්නකොට තේරෙනවා මේ ආකාර ලිංග නිමිති නැති වෙනකොට වස්තුව නැති වුණා කියන තරමට අපි සංඥාවේ මොකක්ද පටලැවිල්ල කියන්නේ. ඒකට දීපු නම නැති වුණොත් වස්තු නැති වුණා කියන මටමට යන්නේ. ඒ නිසා වෙන්නේ මිනිහම කන්න ඕනේ නමම කපුවාම ඉවරයි. ඒ නිසා කවුරුර පාරයින තියෙන ඔය මේ රූප තියෙන ප්‍රතිමාදී ඌ කඩන්න ඕනේ යට තියෙන නමම කළා දාන්න. ඊට මේක මොකක්ද දන්නේ? යහමනේ හැම හන්දියක් ගානේ මාර නාඩාර මේ පිල්ලේ කී කිය තිබ්බේ. තාර ගාලා තිබුණා සීරම අපි 1989 79 විතර යනකොට කොයි එකත් එකයි කොයි නාඩාරුත් එකයි කොයි පිල්ලෙත් එකයි රූපේ තියෙනදි වැඩ නැහැ අයිතිකාර නැහැ නම හොයන්න බෑ. නිසා නම පොඩ්ඩක් මකපු ගමන් නම් මකන්න ඕන පොඩ්ඩක් ඩිස්ටෝට් කරපු ගමන් සම්පූර්ණ කතා ඉවරයි. ඒ නිසා අපේ සංඥා වැඩ කරන ඉතාම සියුම් ක්‍රමයකට සංඥාව පොඩ්ඩක් වයර්මාරු වෙච්ච ගමන් ඔන්න කියනවා මේ ඩිමෙන්ෂියා කියනවා පාකින්සන් කියනවා ඊට පස්සේ පෙන්කෙලි ඉවරයි <laughs> ලාවට ලකුණු එන්නවට මතසේ ඔක්කොම කොහොමද නැටුම් කෙලි කවට සිනා. ඒව නැහනේ. හම්මද බොල මෙන්න කානිවල් මෙන්න පාටි මෙන්න කාපන් නටපන් තමයි. පොඩ්ඩක් වයර් මාරු වෙන්න ඕනේ. වයර් මාරු පස්සේ තේරෙම ඉවරයි. ඒ විතර නෙවෙයි gederi ඉන්න කට්ටියටත් අප්සෙට්. ඇයි හද්දේ කියන්නේ මෙච්චර මේ කර කර හිටු වේකරන මෙන්න ඩිමෙන්ෂියා ඇවිල්ලා මෙන්න පාකින්සන් පොඩ්ඩයි වයර් මාරු වෙන්න ඕනේ. ඊට පස්සේ ජීවිතෙත් ඉවරයි රස විඳිනත් ඉවරයි අසුබ දර්ශනයක් වාටපත් වෙනවා. ඒ ටික වෙනකන් තමයි මේ නාඩගම් සේරම. ඒ ටික මේ පණ තියාගෙන ඉන්නකොට භාවනා කරනකොට ඔය ලිංග නිමිටි ආකාර උද්දේශ වෙනස් වෙනකොට අපිට ඩිමෙන්ෂියා ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා ක්ලාන්ත වෙනවා. කල්පනාව නැති වෙනවා මේ නිින්දද මේක හිත හැංගුගත හැංගුණාද කියලා හොයන්න බැරුව වෙනවා. ඉස්සරහට එන තියෙන ඩිමෙන්ෂියා එක තමයි ඔය එන්නේ. එහෙම නැත්නම් ඔය පාකින්සන් එක තමයි ඇඟ සහලවන්න ගන්නවා කිලි පොළනවා. ඉතින් බලනවා මේ පිරිත් නූලකට ගහලා භාවනා කරොත් මේක නැති වෙයිද? එහෙම නැත්නම් තෙත්කවියක් කියලා භාවනා කරොත් නැති වෙයිද? ඒ ඒ ටික පුළුවන් තරම් කිට්ටු කරනවා මේ පිටර බල්ල හොල්ලා ගන්න නැතුව පොඩ්ඩ හෙල්ලුවොත් පිටර කුඩු වෙනවනේ. රකින්න හදනවා. නමුත් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන මේ ස්පර්ශය රඳලා තියෙන මොන්න තරම් සියුම් තැනකද මේ ස්පර්ශය මත ඉඳගෙනනේ අපි වේදනාව විඳින්නේ. ස්පර්ශ කරපුවා විතරනේ විඳින්නේ. අපි රූපයක් විඳිනවා නම් ඒ වෙලාවේදී කනට ඇහෙන ශබ්ද විඳින්නේ නැහැ. නාසයට දිවට කයන විඳින. අර දැකපු රූපේ ගැන කොච්චර කතන්දර ගොතනවද? කොච්චර තණ්හාමාන දිටි වඩනවද? අර ඒ වෙනකොට නොදකපු දේවල් පහක් තියෙනවා. ඒ වයින් කෙලස් පහළ වෙන්නෙත් නැහැ, නිවන් දකින්න ඕනෙත් නැහැ. එහෙම දෙයක් තියෙන බව දන්නෙත් නැහැ. මේ චචක්ක සූත්‍රය දන්නේ නැත්නම් අපිට හිතෙන්නේ මේ වෙලාවේ රූප බලනකොට ඇති වෙන ආස්වාදය කොච්චරද කියනවනම් කට නිකම්ම ඇරෙනවා. රූපත් බලන කටත් ඇරෙගෙන යනවා. මොකද මේ තරම් රස ආස්වාදේ ඒතර ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති බව තේරෙන්නේ මේ මගේ දැන් කෙලස් වගුරුවන්නේ ඇහෙන් බව දන්නේත් නැහැ. ඒ වගුරුවන කෙලස් හයෙන්ම උපදවන කෙලස් ප්‍රමාණයට ඇති. මේක දන්නවනම් කවදා හරි මේ රූප බලන ගමන් මම ඉන්නේ බලමින් බව, ශබ්ද අහන ගමන් මම අහමින් බව පුදුම ලැජ්ජාවකට එන්න පටන් අර ගන්නවා. අපි පිට කතාගෙන කිචි කවාගෙන සන්තෝෂ වෙන්න හදන જાතියක් වශයෙන්. මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ මාළුන්ගේ පුත් ස්වාමීන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්න ටික. මේ උන්දටම වයසක ලෝකෙක් මාළුන්ගේ පුත් හම්දෝ කියලා කියන්නේ. කියනවා සානස මගේ ඉතින් කලවයත් ගිහිලා මම ගිහිල්ලා පැත්තකටලා ආරණ්‍යගත වෙලා විවේකීව භාවනා කරන්න කැමති මට කමටහනක් දෙන්න කියලා. ඒ මොකද කියන තොපිට කියන්න තියෙන සේරම කියලා තිතිත් මේ එක එක අයනෝ කමටහන් ගන්න. තෝ නාකිය ඔහමනම් ඊළඳාරි කොහොම අවිලමට කතා කරයිද කියලා අනේ අර මනසට බයින. බනිනවා කියන එක ඉතින් බන කියනවා කියන එකයි බනිනවා කියන එකයි සමානයි මට නම්. බන කියනවා කියන්නකෝ. කිව්වස් මාළුගේ පුත් ආමදෝ ඒ ඉතින් චර්චුරු ගා යන්නේ නැහැ. ඊට පස්සේ අහනවා හොඳයි. එතනම මේ සමුක ප්‍රේක්ෂණ තියෙනවා. යං කිංච රූපං චක්කු විඤ්ඤේයං අදිත්තං අදිත බුබ්බන් පස්සති නපස්සී සම්ති. සම්තිතේ මාළුක පුත්තේ පේමං වා චන්දං වා රාගං වා. මාළුක පුත්තේ මං කින්දේ අහපන්. මට කියලා දීපන්. යම් රූපයක් තියෙනවා. කවදාකවත් දැකලා නැහැ. දැන් දකිමිනුත් නැහැ. බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේ නැහැ. එහෙම රූපයකට ප්‍රේමයක් රාගයක් කුතර ඡන්දයක් පහළ වෙනවාද කියලා අහනවා. ඇතෙන් දැකිය යුතු යම් රූපයක් තියෙනවා. දැකලත් නෑ, දකින්නුත් නෑ, බලන්නෙත් නෑ, බලමිනුත් නෑ. එහෙම රූපෙක කෙලස් පහළ වෙන්න පුළුවන්. නෑ. යම් සද්දයක් තියෙනවා. අහලත් නෑ, ඇහිලත් නෑ, අහලත් ඇහිලත් නෑ. ඉස්සරහිලත් නෑ දැනට ඇහෙන්නෙත් නෑ අහන්නෙත් නෑ ඉස්සරහට අහන්න වෙන්නෙත් නෑ ඔක්කොම කතා කරලා අහනවා ඒ එකකින්වත් කෙලස් වෙන්නේ නෑ ඒකට මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ මේ කතා කරලා කියනවා එවනම් කෙලස් එන්නේ මේ දැන් බලමින් ඉන්න රූපෙන් විතරනේ අතීතේ වෙයි කිසිම කෙලෙසක් නැහැ ඉස්සරහිනව කෙලෙස් නැහැ මේ දකිමින් ඉන රූපේ විතරයි ඒකට මේ රූපයක් දකින්නයි කියලා කියන්නේ සද්දෙන් කෙලෙසෙන්නේ නෑ නේ වෙලාවේ නාසයෙන් දිවෙන් කයෙන් එන්නේ නෑනේ මේ පේන මුලිච්ච වෙච්ච ස්පර්ශ කරපු දෙයින් පමණනේ කෙලස් වෙන්නේ. ඒ බව දන්නේ නැත්නම් ඒ මනුස්සයාට බුක් කීපින් නැහනේ. accounts නැහනේ. ඉතින් මේ මනුස්සයාට පිනටද පවටද යන්නේ අයටද වැයටද කියලා කවුරක්වත් දන්නේ නැහැ. බුදුරජාණන්සේගේ එකම ඉල්ලීම තමයි ඒක කයට යොමු කරලා කයේම හිත තියලා බලන්න. කයේ වැඩපිළිවෙල දැක්කොත් ওই වැඩ පිළිවෙල තමයි නාසයේ දිවේ කයේ මනසේ වෙන්නේ. අන්න මෙච්චර කෙලස් මගේ මේ ඇහෙන් මේ වෙලාව උපදිනවා කියලා දැක ගන්න පුළුවන් නම් බලන බලන වෙලාවේ ඒක ඉච්ඡර ලේසි වැඩක් නෙවෙයි. එහෙමනම් දන්නවා ඇයි මට මේ ඉඳපු ගමන් අස්වාභාවික චෝදනා එන්නේ ඇයි මට නොසිතූ තරම් කරදර එන්නේ කියලා මොකද අපි කෙලස් කරන වෙලාවේදී ඒ ප්‍රමාණය දන්නේ නැතුව කරන්නේ. ඒක නිසා ඇහි ස්පර්ශ වෙන වෙලාවදී ඇහි ස්පර්ශ වෙනවා කියලා දන්නවනම් සක්මන් කරගෙන ඉන්නකොට රූපයක් බලනකොට දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරගන්න පුළුවන්කමක් තියෙනවා නැත්නම් ඇහෙනවා ඇහෙනවා කියලා හිත සද්දෙට යනකොට මෙනෙහි කරගන්න පුළුවන්කමක් තියෙනවා ඒ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් වෙනවා මගේ හිත මේ එක එක ආයතන වලට සම්බන්ධ කරනකොට වැඩියෙන් රාගයේ දනවන දේ අල්ලන වැඩේ ධ්‍යානාංශය කරන දෙයක්ද නැත්නම් මේ රූප ආදී බාහිර ආයතන වලින් කරන දෙයක්ද නැත්නම් ඇත්තටම මගේ මනාපයත් වෙනද යෝගාවචරයක් වශයෙන් මනාපේ නෑ නේ ඇත්තටම කෙලෙස් කපන්නනේ යන්නේ ඒ තියේදිත් මේ කියන්නේ කොහොමද ඒ තියේදිත් මට ඕනකමක් නෑ රූප බලන්න ඒත් රූපෙට යන්නේ මොකද කාරණා දෙකක් තියෙනවා එකක් තමන් කර කර ඉන්න සක්මනට නොදකින්න පතන් කියලා එපා වීම පහළ වෙනවා. එතකොට කොහි යටිපයි. එලිපත් ඉන්න බලලා වගේ එලි තමන් කර කර නිතර කරන අරමුණ දෙවේලේ දකින්න කුකුලයි කර්මලේ වගේ එපා වෙලා තියෙනවා. එතකොට ඊගාවට එන කොයි දේ එයාට රසවත්ව වැටහෙනවා. අනිත් එක අපේ හිතේ චපලකම තමයි අරමුණු මාරු කිරීමෙන් තමයි සංසාරේ ගැටගැහෙන්නේ. එකින් එකට පැනිල්ලෙන් තමයි සංසාරේ ගැට ගැහෙන්නේ. ඉතින් මේ දෙක දැකගන්න වැරද්ද වෙන්න මරින්න ඕන. වෙන ගමන් බලන්න මේ ස්පර්ශය වැඩ කරන හැටි අපි ඒක දිහා බැලුවයි කියලා යාට වළක්වන්න බෑ. අපි දැන් රාසුත්තු සේවාව දාලා තියෙන්නේ. ඒ හොරා හොරකම කරනවා. මේ ගමේතොටේ හොරාට පණින්න පුළුවන්. දැන් මම ඇත් බැලීමට ලක් වෙලා ඉන්නවා කියලා. දැන් මේ ටීවී කැමරා දැම්මයි කියලා අම්බෝ එන යුද්ධයක් ගියා. මේක දැම්මට පස්සේ කට්ටිය එන චෝදනා කරන්න පටන් අරගත්තා මේ තම තමන් ඉන්දිය සංවර දෙනවා වෙනකොට මේ ටෙලිවිෂන් කැමරා වලින් මොකද්ද කරන්නේ කියලා. ඉතින් මාත් බලන්නේ කියන්නේ මම නම් ඔය දැම් කැමරා දැම්මත් එක නැතත් එකයි. මේ මොකටද වෙන්නේ කියලා. මේ කෙලෙස් වල ගතියක් තියෙන එක හොඳ දෙයක්. ඒ සතිය එහෙම මේ විපස්සනාව දැම්මාම කෙලෙස් වලට ඒ කරන කැත වැඩේ, පාහර වැඩේ නොකර ඉන්න බෑ. එයා කරනවා එතකොට දැනගන්න පුළුවන් බලපන් මගේ මන දෙන්නේ මන අපේ නැති වුණත් මගේ න්‍යාය පත්‍රේ නොඋනත් මේ වෙලාවේ කෙලේශයක් එන්න ඕන එක එන්න ඕනේ. ඒක තියා හොඳට බලන්න ඉන්න මේ හේතු ප්‍රත්‍ය කියන්නේ ඕකට. ඔබට වලක් කරන්න බෑ. වලක් කරන්න තටමඬ එපා. වලක් කරන්න ගියොත් වෙන්නේ මොකද්ද? කනක කියලාට හරවන්න හදනවා වගේ ලොකු වෙහෙසක් ওই කෙලේශයක් නම් එන්නේ, පිනක් නම් එන්නේ, තද්දයක් නම් එන්නේ, වේදනාවක් නේ. ඔක දිහා බලන්න ඉන්න. බලන්නකොට තියෙනවා මේක කල්ැතුව සූදානම් වෙච්ච දෙයක් මෙතන සිද්ධ වෙන්නේ මට පුළුවන් බලන එක විතරයි. නමුත් අදක්ෂ යෝගාවචරයා එහෙම නැත්නම් අසුවිරු ඥාන නැති යෝගාවචරයා ඇයි මෙච්චර මම මේ කුසලයට කැමති වෙලා තියෙද්දී අකුසල් එන්නේ කියලා අර එන හැම අකුසලයක් පිළිබඳව පශ්චාත්තාප වෙලා හැම අකුසලයකින්ම අකුසල් එකතු කරනවා. ගා ගන්න. ඒකේ එන්නේ හේතුවක් ඇතුව මට තියෙන නිරීක්ෂණය කරන එක විතරයි කියලා දැනගන්න නම් මේ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ හේතු බල ධර්මිකන මිසක්කා මට ඕන විදිහට නෙවෙයි. වැඩියෙන්ම කෙලස් වෙන තැන ඇදලා යනවා. ඕජාව තියෙන තැනට මුල් ඇදලා යනවා. මේක දිහා බලාන හිටියට ඒක කෙලේශයක් නෙවෙයි. ඒක විපස්සනාවක්. අන්න ඒක දිහා බලා සිටීමේ ශක්තියට తాදී ගුණේ තියෙන්න ඕනේ. විපස්සනා කියන එක තේරුම් කරලා තියෙන්න ඕනේ. ලක්ෂ කෝටි වාරයක් වැරද්ද කරලා තියෙන්න ඕනේ. කමඨාන සුද්ධ වෙලා තියෙනවා. අන්න එතකොට තියෙන මේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ වැඩිම සුඛ වේදනාවක් එන අරමුණට තමයි. මේකට කියනවා pleasure principle කියලා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දාපු වචනේ සැප සොයා යන ගමනකයි අපි මේ ඉන්නේ. අපි මේ ඕනේ ජඩකමක් පාහරකමක් කරන්නේ සැප ලබා ගැනීම සඳහා. ඒ නිසා වේදනා චෛතසිකේ තමයි අපි පිනවන්න උත්සාහ කරන්නේ. ඒ සඳහා මේ ස්පර්ශය ස්පර්ශ කරනවා බොහෝම සුවචකී කරු ගෝලෙක් වාගේ. යටහත් පහත් 16ක් වාගේ මේ කටයුත්ත කරනවා. මේක දැකීමට කියනවා චිත්ත නියාමයේ දැකීම කියලා. ධර්ම නියාමයේ දැකීම පුදුමාකාර ඉවසීමක් තියෙනවා. මේ ඒ මම දීලා තියෙනවා නික්ලේශී අරමුණක්. මේ වම දකුණ. ඒ තියෙද්දි ස්පර්ශය රූප දිගේ, ශබ්ද දිගේ, ගන්ධ දිගේ වේදනා දිගේ දුවන්නේ මේ වම දකුණ අරමුණ නීරසයි. ඒක ඒකාකාරී. කෙලස් නැහැ. තෘෂ්ණා කරන්න බෑ. ඒ නිසා තෘෂ්ණා ඕජාව තියෙන අනිත් එකට පණින්නේ පිස්සුවෙන්ච වඳුරෙක් වගේ කලින් සැලසුමක් ඇතුව නෙවෙයි. ඉතින් පණිනකොටම දැක්කොත් එයාට තේරෙනවා මේ තට්ටු පැනීමේ ක්‍රියාවලිය තමයි සංසාරේ කියන්නේ. මේ තට්ටු පන්නන්නේ වැඩි සැප වැඩි ප්‍රීතිය හොයන්නේ. ඉතින් මේකට තමයි අපි මෙතෙක්කල් දිගටම සංසාරේ සැලසුම් හදානාවේ සමාජයේ සැලසුම් හදන්නේ ඕකටයි පවුලේ සැලසුම් හදන්නේ ඕකටයි නගර ගම් රාජධානි හැම දිනාම මේ අනාගත සැලසුම් හදන්නේ සැප හොයන. ඒසත් මේ ඒ ඒ ආයතන ඒ බාහිර ආයතන විඥානයේ සහ මේ ස්පර්ශය ඒවට සූචකී කරුකෝලයන් වශයෙන් අර සැප සොයන සැප සාධනය සඳහා බයලජ්ජ නැතුව යුක්ති අයුක්ති නැතුව සාධාරණ අසාධාරණ නැතුව කටයුතු කරනවා. මේ කටයුතු කරාට අපි මෙච්චර වියදම් කරලා මේ සැප හෙව්වට සැප වේදනාවක් දිහා මුලැමැදාක බලනින්ද සැප වේදනාව යොරෙන්නේ දුකේ. සැප වේදනාවක් දිහා මුලැමැදාක බලන්න අනිත්‍ය සංඥාවට ඉඳ තියලා හැම සැපක්ම ඉවරන්නේ දුකෙන්. ඒ නිසා සැප කැමති වෙනවයි කියලා කියන්නේ අනිවාර්ය දුක කැමති වීම. මොකද කිසිම සැපක් නැහැ මේ ලෝකේ ඉවර වෙනකොට දුකක් නැදෙන. ඒ අපි මේ සැප කැමති වෙන්නේ සැපේ මුනත වේදනාචෛසිකේ මුනත විතරක් දැකලා. බුදුසජනන්සේ සඳහන් කරනවා ඒකේ Nirodhe දකින්නේ කියලා. මේ අපි හොයන සැපයක නිරුද්ධ වෙන තැන බලන්නේ කියලා. ක්ෂය වෙන තැන බලන්නේ කියලා. වැය වෙන තැන බලන්නේ කියලා බලනකොට ඒකාන්ත දුක. ඉතින් නිසා සැප සොයාගෙන යන ගමන ඒකාන්ත මිත්‍යා සංකල්පයකට යනවා. ඒකට හේතුව මිත්‍යා දෘෂ්ටිය. ඉතින් නිසා මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ, දේශපාලන ක්‍රමයේ, සමාජික ක්‍රමයේ, ආර්ථික ක්‍රමයේ දිහා පොඩ්ඩක් පැත්ත කරලා කල්පනා කරලා බලන්න. ඒගොල්ලෝ ඒකාන්තයෙන් මේ සැපක් ඉස්සරහින් තියාගෙන යන ගමනකට මේ ජාතීන් වශයෙන් මානවය වශයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති වශයෙන් නගර නිර්මාණ වශයෙන් විවස්ථා වශයෙන් අපි මේ හදාගෙන තියෙන මේ සැප සොයන එකට හැබැයි මේ සැප කියන එක චපල ධර්මයක් බව දන්න. හැම සැපක්ම ඉවරනේ දුකේ. හැම දුකක්ම ඉවරනේ සැපේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ සැප හෝ දුක ඔයන කෙනා ලුණු වතුර බොන්න වගේ කරන්න කරන්න කරන්න එnde end end වෙහෙසෙන් වෙහෙසටපත් වෙනවා. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගේ වැටලා තියෙන්නේ මේ අදුක්කම සුඛය කියන සැපත් නැති දුකත් නැති තැන. ඉතින් කරුම වෙලා තියෙන්නේ මේ සැපත් නැති දුකත් නැති දෙයට තමයි මේ නීරසකම කියලා අපි කියන්නේ. කම්මැලිකම කියලා කියන්නේ. ඒකාකාරීකම කියලා කියන්නේ. නීතිමතයි කියලා කියන්නේ. බය ගතියක් කියලා කියන්නේ. ආසන්න ගතියක් කියලා කියන්නේ. සැක කියලා කියන්නේ. ඒ නිසා අප කෙරේ නිවනේ න හැම වෙලාවකටම නීරසයි කියලා, කම්මැලියි කියලා, ඒකාකාරී කියලා සරුවක සාදාල් නැගිටිනවා. ඉරියව් මාරු කරනවා. ගුරුවරු මාරු කරනවා. කමටහන් මාරු කරනවා. මාරු කර කර ඇහුවොත් මොකද මේ කරන්න කියලා මේ නිවන තමයි හොයන්නේ. නමුත් කවදාකවත් මේ කටයුත්ත නිමාවක් හොයන්න බෑ. ඒක නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා මේ සැප සොයාගෙන යන ජීවිතයක් මේ සැප හෙවීම බූරුවා කැරට්ටලේ විදිපස්සේ ගන්නා වගේ ගමනක් අපි කඹරනවා අසීමිතව කඹරනවා ජීවිතේ හොඳම වයසේ වැඩිම කැඹිරීම කඹරන්නේ මටත් අපේ අයට සැප හොයලා දෙන්න එක්කෙකුටවත් හම්බුනේ නැහැ පොඩි පොඩි කැලිය හරි මේ හම්බෙන්න ඇති මේ නිසා ඉතුරුනේ මොකද්ද? මට තැප හොයනවා කියන කාම සංඥාව, තණ්හාවත් අපිට තැප හොයනවා කියන භව තෘෂ්ණාවත් ඨටමනකොට අඳුන විභව තෘෂ්ණාව විතරයි ඉතුරු වෙන්නේ. විභව තෘෂ්ණාව කියලා කියන්නේ සිය දිනසා ගැනීමට ඇති පහත් හැඟීම. නැත්තම් අනුම් මරන්න තියෙන හැඟීම. අපේ මේ සියලු ඥානයන් මතුවලා තියෙන්නේ ඔන්න විභව තණ්හාව මුල් කරගෙන. තමන්ගේ සියදීනසා ගැනීම හෝ සැප දෙන්නේ නැත්නම් බාධා කරනව ඌව මරන්න ඕන කියන හැඟීමෙන් තමයි විභව තණ්හාව ඇති වෙලා තියෙන්නේ. මොකද වර්තමානයේ එලඹ සිටි මුචිත්තක්ෂණේ තියෙන නීරසකම තමයි අපි අනාගත සැලසුම් වලට යොමු කරන්නේ. වර්තමාන මොහොතේ තියෙන මේ නීරසකම නිවනට මාර්ගයක් බව එහෙම නැත්නම් විරාග ධර්මයක් බව ලෝකේ ශ්‍රේෂ්ඨම ධර්මයේ බව යම් දවසක තේරුම් අරගෙන මේ නීරසකම ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් නීරස කියලා කියන්නේ ඒකාක මෙතන තියෙන උදේකලාව විවේකේ මේක ප්‍රමෝදයක් කරගන්න පුළුවන් යාට ආයේ පරිේෂණ කරන්න දෙයක් නැහැ මේ දැන් වර්තමානයේ හැපෙන්නම් ඉන්නේ නැති නිසා තමයි ඉන්නේ නැතිකටත් වැඩිය කියන්න තියෙන්නේ අරමුණට හිත ආපු ගමන් නීරස වෙනවා බොහොම සුළු වේලාවකින් එතකොට බලන ඉන්න අරමුණත් එපා වෙනවා. ඉරියව්වත් එපා වෙනවා. දෙකට කපපු පණුව වගේ. ගොඩ දාපු මාළුවෙක් වගේ නලියන්න පටන් අර ගන්නවා මේක කවදා හෝ මේ වේදනා චෛතසිකයේ අපිව නටවන නැටවිල කියලා දැනගෙන එතෙන්ද ගිහිල්ලා දෙකට කපුව පණුව වගේ තියේදි මේක දිහා විත බලාගෙන දේශ බලාගෙන ඉන්න පුළුවන් නම් චිත්තක්ෂණයක් ඒක දරා ගන්න බැරි මට්ටමක් නෑ මෙතන. මාරාන්තික මට්ටමක් නෑ හැබැයි මට තරම් වෙන්නේ ඇයි හද්දියනේ මේ gedara ඉඳද්දි මෙච්චර ඇඟිය අමාරු තිබුණේ නෑ මේ දහසකුත් එකක් වැඩ කරාදි කුඹුරු කරද්දිත් මෙච්චර අමාරු නෑ මේ කොට්ටයක් උඩ ඉඳන අතක් පිටතක් තියන අනුන් තම්බලා දෙන බතක් කාලා හොඳට බුදියාගෙන හිටපුවාම මේක දඟගේ දැම්මා වගේ කටු බෙරේ දාලා පෙරළුව පෙරළුව වගේ අච්චාරු වුණා වගේ ඇඟ ලුරු දෙහි දැම්මා වගේ මඩපුවක් ගෙඩියක් ආවා පුදුමාකාර දුකක් දෙන ඒ මොකක්වත් නිසා නෙවෙයි මේ අරමුණට හිත ගියාම අපි කියමු සතිය බීටි වෙයි කියලා. අප්‍රමාදයට ආවකට ගිය ගමම්ම නීරසකමක් එනවා. ඉතින් අපි නිතරම බලනවා තට්ටු මාරු කරලා අර නීරසකම ඉවත් කරන මේ කියන්නේ නිවන ඉවත් කරන්න. මේ කියන්නේ නිරෝධ සත්‍ය ඉවත් කරන්න හදනවා. මේක දිහා වෙත බලාගෙන ඉන්න පුළුවන් නම් ඔය ඉවසා ඒක ඒක බලාන ඉන්න හැංගීමෙන් ලෑස්ති මනසෙන් ගියොත් ඔය තරම අමාරු නෑ මං කියන්නේ ඒක දවසේ ඔක්කොම කරන්න පුළුවන් කියලා. ටික ටික ටික ටික මේ වේදනා චෛතසිකයේ පරාසය බුලමෙදාග බලාගෙන ඉඳ ගියාම භාවනා කළත් භාවනා නොකළත් බොහෝ දෙනා දවසේ වැඩි වේලා ඉන්නේ අදුක්කම සුඛේ. ප්‍රශ්නේ තියෙන කවුරුත් දන්නේ නැහැ. කවුරුත් දන්නේ මේක නිවන් මාර්ගය කියලා. ඒක නිසා නිතරම සැප හොයන්න දඟලනවා. හොයන්න හොයන්න දුක එන්නේ. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනාව නිවන් පෙතබව මජ්ජිම ප්‍රතිපදා අභව යම් කිසි දවසක වේදනා චෛතසිකයේ හැදෑරීම හරහා තේරුම් ගත්තොත් ඒක සඳහා ඒ අදුක්කම සුඛය ලබා ගැනීම සඳහා මොන්නම ප්‍රයත්නක් ප්‍රයත්නක්වත් කරන්න ඕනේ අපි කොහොමදත් කොයි වෙලාවෙත් වැඩිපුර ඉන්නේ අදුක්කම සුඛේ නමුත් ඒකට අපි දාලා තියෙන නම කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම කියන. බුදුරජාණන් කියනෝකට වෙන නම් ටිකක් දාන්න කියලා හුදේකලාව, පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය, විවේකය, විස්රාමයේ කියලා නමක් දාගන්නේ. ඒ මුළු භාවනා ජීවිතේම අපි කරන්න දන්නේ කවුරුත් නැතුව තනි වෙනකොට නෙද්දකින් කම්මැලි කියන වෙනුවට අනේ හොඳයි. මේ හුදේකලාවක් ලැබුණා. මට විවේකයක් ලැබුණා කියලා වෙනදා මුස්පේන්තු වචන පාවිච්චි කරාට මේකට ප්‍රමෝදයක් කරගන්නවා. මේක හුදකලාවක් කරගන්නවා. මේක විවේකයක් කරගන්නවා. විරාමයක් කරගන්නවා. විශ්‍රාමයක් කරගන්න ගියාම මේක අපිට උප්පත්තියම හම්බෙච්ච දෙයක් නේ. මේ සමාජශීලී වෙන්න ගිහිල්ලානේ මේ කඹරන්නේ. මේ අරමුණු මාරු කරන්න ගිහිල්ලානේ මේ කඹරන්නේ. මේ ඉරියව් මාරු කරන්න ගිහිල්ලානේ මේ කඹරන්නේ. ඒ කඹරන ජීවිතේ කඹරන පැය ගන්න පැය 23ක් වෙන්න අරින්න එක පැයක් බලන්න මේ එක තැනක ඉඳගෙන එතකොට ඇති වෙන මේ නීරස භාවය බලාපොරොත්තුෙන් ගිහිල්ලා මේ නීරස භාවය අපිව පෙළන හැටි මේ නීරස භාවයට අපි පිළියම් හොයන්න හදන හැටි නමුත් පිළියම් හිවිල්ල පැත්තක තියලා මේක ප්‍රමෝදයක් කරගන්න පුළුවන් මේක පස්සද්ධියක් කරගන්න පුළුවන් නම් මේක හුදෙකලාවක් බව තේරුම් ගන්න පුළුවන් නම් මේක විවේකයක් බව තේරුම් ගන්න පුළුවන් නම් මේ මනුස්සයාගේ ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක මාරු වීම අනුව මෙතෙක්කල් නැද්දකින් දුකයි කියව එක දුක්ඛ ආර්ය සත්‍යයක් බාටපත් වෙනවා එකමයි නැද්දකින් කියපු දුක දුක්ඛ ආර්ය සත්‍යයක් බාටපත් වෙනවා අය ආර්ය සත්‍ය කියන වචනේ එන්නේ තටමලා නෙවෙයි භාවනා කරලා නෙවෙයි මේක කෙරේ දකින දැක්ම දෘෂ්ටි කෝණේ එහෙම නැත්නම් විපස්සනාව අනුපස්සනාවෙන් ඒ නිසා අප වෙත පැමිණෙන දුක හොඳටම ඇති අපිට නිවන කරන් දෙයි. අපි මේ දුකට වෛර කරන තාක්කල් නිවන ගව් ගානක් ඈතට යනවා. එක සැරේ අපිට මේ දුකට විවෘත වෙන්නත් බෑ. ඒ නිසා කරන්න තියෙන්නේ ටික ටික ඊයට වැඩිය අද අදට වැඩිය හෙට වශයෙන් ටික ටික ටික ටික මේ වෙත පැමිණෙන දුකට ඒක සිංහලයාගේ වචනේ පැමිණි දුක් පැනිරහයි. මේකට පුරුදු වෙන්න යනවනම් ඒකදී අමාරුයි කියන්න මේ දුප්පතාට වැඩිය පොහොසතාට ලේසි. ඒ නැත්නම් අනිත් පැත්ත. එහෙනම් උගතට වැඩිය නූගතට ලේසි. පොඩි කාට වැඩිය මැද වයස එක්කනට ලේසි. වැඩ වයසට වැඩිය වයස මොනම දෙයකටවත් මේක මායින් කරන්නේ මේ දුක වෙත සාදර වෙන ගතිය නැත්නම් වෙත පැමිණි දුක පැණි රසක් කරගන්න ගතිය කොච්චර බණ ඇහුවත් තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි හිතුවොත් වෙන ආගමක කෙනෙක් ඇවිල්ලා මේක කියපු ගමන් යාර තමයි මේ වෙලාවෙම තේරෙන්න ඉඩ තියෙනවා. ඒ ඇති වෙන ආකල්පමේ වෙනස ඒ කෙනාට ජීවිතයෙන් එන හැම අත්දැකීමකටම අලුත් අර්ථකතනයක් අලුත් නමක් දෙන්න පටන් ගන්නවා. ඒ නිසා වෙත පැමිණි දුක පැණි රස කරගැනීමේ කලාවට අපිට කියන්න බලන වේදනානුපස්සනාව කියන්නේ. උගව දෙනෙක් වේදනානුපස්සනාව කියන්නේ වේදනාව කියන නදකින්න පුතන්න දෝමක නදකින්න ස්පතන දෝමක නතින තීන් තකමන වේදනාව. ඒකල කියන කිව්වට කිව්වට මෙනෙහි කරාට කරාට යන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ කියලා මොන යනවාද? එනේන වේදනාව බද්දලා අල්ලනවා. මොකද කියන්නේම වේදනාව නදකින්න ඔබතන්න දෝමක අනිච්ච දුක්ඛ අනත්ත කියන එකම තමයි ඔය කියන්නේ. ඉතින් මට හරියට වයින්ව වචන තුන කියන්නේ වයි කියලා සාප වෙනවයි කියන්නේ. ඉතින් ඇත්තනේ මම මේ කියන්නේ. වේදනාව එන්නකොටම ඒකට මේ පොර මූණ කුලුටු කරගෙන කඩාපනිනවා. වේදනාව දන්න ඌට ඕනේ ආහාරය ඒක. ඉතින් තරහ කරන තාක්කල් වේදනාව වැඩෙනවා. වේදනාව දිහා බලලා කියනකොට උඟ කාලයකට පස්සේ ආවේ අනේ නරක දිනක ආසුබ දසුණක්සේ අකලට වටපහන් වරුසාවක්සේ ඇයිදෝ යලි ආවේ කියලා වාඩි කරව ගන්න බලන්න දුක ලැජ්ජ වෙලා යනවා. ඉන්නවත් කැමති නැහැ. මේ විදිහට සලකවුවොත් ඉන්නවත් කැමති නැහැ. ඉතින් මේ වෙනස කොයි වෙලාවෙ ඇති වෙයිද කියන්න බෑ. ඒක භාවනා පරියන්කේක ඇති වෙයිද? නැත්තම් කමතකදී මරණ පොළකදී ගහක් නගින වෙලාවක පීනන වෙලාවක ඇති වෙයිද කියන්න බෑ. ඒක පිළිබඳ කිසිම දවසක පූර්ව නිගමනයක් දෙන්න බෑ. ඒ නිසා භාවනා කරන යෝගාවචරයා හැම වෙලාවෙම අනිච්ච සංඥාවෙන් අසුභ සංඥාවෙන් යුද්ධව කටයුතු කරන්න හිත පෙරළුනාට පස්සේ ඒක සාක්ෂාත්කරණය කොතින්ද වෙනවද කියන්න බෑ. නමුත් වෙන්න ඉස්සලා මෙයා දන්නවා සංකල්ප වල වෙනසක් ඇති වෙලා තියෙනවා. ඉස්සර තිබුණ රුචි අරුචිකම්, ඉස්සර තිබුණ පෞරුෂත්ව ලක්ෂණ, ඉස්සර තිබුණ ඇබ්බැහි, ඉස්සර තිබුණ කර්ම ශක්තිය දිහා නෙවෙයි බලන්නේ, වෙත පැමිණෙන හැම දෙයකම පැමිණි දුක පැනිරහයි කියන ගතියට යන්න පටන් අරගත්තොත් ඒ ඒ යෝගාවචරයාගේ ඇති වෙන පැමිණි දුක් පැනිරහයි කියන මේ වෙත පැමිණෙන දෙයට ප්‍රතික්‍රියා නොකර ඉන්න ගතිය තිරිසනාටත් තේරෙනවා පොඩි දරුවටත් තේරෙනවා ගහකොළටත් තේරෙනවා අපෙන් නිකුත් වෙන ඇඩ්‍රිනලින් ප්‍රමාණය උඟා කඩුයි එතකොට යා ඉන්නේ කොහොමද කම්ෆර්ට් සෝන් එකේ ස්නායු වැඩි ක්‍රියාත්මක වෙන්නේ. අපි දකින්නකොටම ද්වේෂයක් ඇති කරගත්තොත් ආසාවක් ඇති කරගත්තොත් විශාල මේ ඇඩ්‍රිනලින් ස්‍රාවයක් ඇති වෙනවා. ඒක ඊව මාර්ගයෙන් සත්තුන්ට තේරෙනවා. ගස්කොලන් කොටත් තේරෙනවා. ඒ නිසා මේකට යුත් වෙනකොට ඔය දුක පිළිබඳව තියෙන ආකල්ප වෙනස ඇති වෙනකොට ඒ යෝගාවචර හොඳට තේරෙනවා. තමයි මේ මේ ඒක තේරුම් ගත්තට පස්සේ සෙනඟක් මැද ඉන්නකොට ඒ සෙනඟෙන් තමයි ලැබෙන ප්‍රතික්‍රියාව සෙනඟෙන් තමයි ලැබෙන ආකල්පය පුදුමාකාර වෙනසක් තේරෙන පටන් ගන්නවා. ඔරොට්ටු වෙන ගති, කුලප්පු වෙන ගති අනම්ම නම්මකුත් නැහැ. හතුරෙක් ළඟට ගියත් එයත් හොල්මන් වෙනවා, තමනුත් හොල්මන් වෙනවා. කන්න පණින්න බල්ලෙක් ළඟට ගියත් බල්ලත් අන්දමන්ද වෙනවා. මොන කරගන්නද දන්නේ නැහැ උන්ට. සර්පෙක් ගාවට ගියත් සර්පයාටත් මුකුත් කරගන්න බෑ. ඒ මොකද වැඩ කරන මාත්‍රිකාව වැඩ කරන මේ ටෙලිපැතික් සිස්ටම් එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒකට හැඩ ගැහෙන්න ටිකක් කල් යනවා. නමුත් එතකොට තේරෙන පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය. බුදුහාමුදුර අවුරුදු 2600 කට ඉස්සලා පිරිනවම් පෑවට තාමත් පුරුෂයන් দমনය කරනවා. තාමත් ඒ පණිවිඩයේ සජීවීව යනවා. හැබැයි ආකල්ප වෙනස ඇති උනාට පස්සේ ඒක මේ ධාතමලාවත් වෙන එකකින් ගන්න බෑ. ඒකේ කොයි වෙලාවෙ එනවද දන්නේ නැහැ. හැබැයි එක පැත්තක් තියෙනවා ඒකේ එක්කෙනෙකුට දෙන්නකොට ඒක ආවට පස්සේ ඒකේ තියෙනවා මේ පැතිරෙන රෝග ලක්ෂණ සංක්‍රමණ රෝග ලක්ෂණයක් තියෙනවා ඒ ළඟ ඉන්න කෙනාට බෝ වෙන ගතියක් තියෙනවා මේ දේවල් වලට ප්‍රතික්‍රියා නොකරන කෙනෙක් ළඟ ඉන්න කෙනාට ඒ ප්‍රතික්‍රියා නොකරන ගතිය ආසාදනය වෙන ගතියක් තියෙනවා ඒකයි කියන්නේ good vibrations කියලා භාවනා කරන පිරිසක් මැද හිටියා භාවනා නොකරත් පුදුම සාන්තියක් තේරෙනවා. ඒක හරියට ඔකෙස්ට්‍රා එක හොඳට වැඩ කරනවා නම් වැඩ කරන්නේ නැති මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකත් අර ඔකෙස්ට්‍රා එකේ සද්දයට ভাইබ්‍රේට් වෙන්න ගන්නවා. ඒ ප්ලේ නැහැ. එnder බැරි වෙලා යාට. මැෂින් එක උපකරණේ තියන්න මැද ভাইබ්‍රේට් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ ධර්මතාවයට වෙනම භාෂාවක් තියෙනවා. වෙනම වෙනම ටෙලිපැතික් සිස්ටම් එකක් තියෙනවා. හැබැයි ඒක ඉතින් අර ගොඩාක්කල් පුහුණු වීමෙන් තමයි ඇති වෙලා තියෙන්නේ. පුහුණු වුණාට පස්සේ තමනුත් ඒ විශ්වගත ශක්තියට ඒකටත් එක සම්පාත වෙලා ඒකට කියන්නේ ඒකට කියන්නේ සිලිලාරය කියලා. ඕෂනික්. ඒ ඒකට ගියාට පස්සේ තමන තේන බන මේ සැප හොයන කියන මේ තිරිසන් වැඩේ ඊට පස්සේ කරන්නේ. මෙත පැමිණෙන ඕන දෙයක් පාර ගන්න පටන් අරගත්තට පස්සේ සෝභා ධර්මයත් හරීම මුරුතු වෙන්න පටන් ගන්නවා. හරියට අම්මගලොක්කට ගිය පොඩි එකෙක් වගේ ඊට පස්සේ මේ කවුරුත් පරයාගෙන ගිහිල්ලා ලාභ සත්කාර උපයන්නයි සම්මාන සුලෝක උපයන්නයි නෙවෙයි. විත පැමිණිච්ච දෙයට එළඹ වාසය කරන්න ගිය ගමන් ඒ Tamanට මේ කටුකොහල් තැනපවා මීරියාවක් ඇති වෙනවා. වසවිස කෑවත් මොනක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා මේ මේ චෛතසිකයේ පිළිබඳව මේ වගේ පිටසක් හොඳටම මේනෝට පරිශන කරලා තියෙනවා. ඒක තවදුරටත් කිරීමේදී දැනට තියෙන ওই ප්‍රශ්න අහනකොට පේන තියෙනවා සැකේ තියෙනවා. මේක හරිද? මොකද කරන්න ඕන? හරි. ඕකමයි කරපන්. එච්චරයි කියන්නේ. පිපුණු මලේ දුවේ මල දනී දෝ මල කිදුවේ උඹ හැඩරුව බලන්න එපා. ඕක කරගෙන ඵලයක්. එනිසා වෙත පැමිණෙන දුක පැමිණි දුක පෙන්දා කරගැනීමේ කලාව ශිර දිනාට වැටහිම් පිණිස ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ නිමාව සටහන් කරනවා ශිර දිනාටම තෙරුවන් සරණයි